මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් <coughs> දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ රැස් වෙලා ඉන්නේ කතිකා කරගත් පරිදි අපේ කාලසටහන සඳහන් වෙන පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලට බව මෙතනින් ඔක්කොම දැන ගන්නවා. ඉතින් අපිට ඒ සඳහා වටිනා කාලයක් පැයකමාරක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ සඳහාම චාරිත්‍රානුකූල සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. තම තමන්ට ප්‍රශ්නයක් ප්‍රකාශයක් දැනගත යුතු කාරණාවක් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්නයි කියලා. කෙසේ නමුත් ඒ දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිතපත් මාර්ගයෙන් සාකච්ඡාවට බහිමු. ඒ අතරමැද යමක් කියන්න කරන්න අවශ්‍ය නම් ඒ අතරමැදදී ඒකට අවස්ථාව ගන්නා විදිහට මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ශිර දනාටම ආරාධනා කර සිටිනවා. මේක මේ ප්‍රකාශයක්. අර්ථා කියන්නේ. පේන්නේ නැහැ මෙතන කොහොම කරුවක්වත් මේ මගේ ඇහැ පේන්නේ නැහැ. කරු ස්වාමීන් වහන්සේ ධානා අවස්ථාවේ විතක්ක ਵਿਚාර දෙකත් පුඤ්ඤාභි සංකාර යන්නත් අතර ඇත්තේ සමාන ස්වરૂපයක්ද වෙනස් දෙයක්ද පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්න. ඒ කියන්නේ ධාන අවස්ථාවේ තියෙන විතක්ක ਵਿਚාරයි පුඤ්ඤාභි සංකාර කියන එක ඒ කියන්නේ මේ පළවෙනි ධානයේදී විතරක් ගත්තොත් පළවෙනි ධානයේ විතරයි විතක්ක ਵਿਚාර දෙකේ ඇසුරක් තියෙන්නේ. පංචක ණයේ ක්‍රමයට නම් දෙවෙනි ධානයේදී විතක් හැලෙනවා තුන්වෙනි ධානයේදී විචාර හැලෙනවා. චතුක්ක ණයේ ක්‍රමයේ හැටියට පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙකම අධාරිනවා කියන එක තමයි අපේ තේරවාදී පිළිගන්න ක්‍රමය. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර නැහැ චතුක්කනාය ක්‍රමයට. එතකොට පළවෙනි ධ්‍යානදී තියෙන විතක්ක ਵਿਚාර දෙක පුඤ්ඤාභි සංඛාර නැත්නම් කුසල් පක්ෂයට නැමිච්ච නැමිච්ච නේද කියන අදහස මේක ඉදිරිපත් කරන්නේ. ඒක දැහැින හොඳ ප්‍රකාශයක්. ඒ මොකද මේ ධ්‍යානයේ ඉන්න වෙලාවේදී ඒ තියෙන විතක්කය නංවන අරමුණ ප්‍රධාන වශයෙන්ම ධානයට ගොඩ වෙන්න ගත්ත මූල කර්මස්ථානෙමයි. ਵਿਚාරේදී කරෙන්නේ වින අරමුණට යන්නේ නැහැ. ඒ අරමුණට යන බව ඒතන තහවුරු කිරීමක් විමසා බැලීමක් මේ විචාර බුද්ධියක් තමයි ਵਿਚාරේ තියෙන නිසා ඒ වෙලාවේදී පහළ වෙන විතක්ක ਵਿਚාර දෙක පහළ ආශ්‍රය කරගෙන පහළ වෙන්නේ කාම රූපාවචර කුසල්ම තමයි. ඒ නිසා ඒව පුඤ්ඤාපි සංඛාරම වෙනවා. එහෙම කියන්න පුළුවන්. නමුත් සමහර වෙලාවල් වලට ඔය අතුරු මේ අවස්ථාවල් විස්තර කරනකොට සඳහන් වෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක තමන්ගේ ධානයේ වශී කරගත්ත කාලයේ ඉක්මවපු ගමන් නැවත අකුසල් අරමුණු කරා යන්න පුළුවන්. අනිකුත් අරමුණු සඳහා ගිහිල්ලා ධානයේ පිරිහෙන්න පුළුවන්. ඒ වෙලාවේදී යෝග එතකොට ඇත්තම කියනවනේ ධ්‍යානෙ නෙවෙයි ඉන්නේ මූල ධර්මානුකූලව ධ්‍යානෙ නෙවෙයි ඉන්නේ නමුත් යෝගාවචරයට ඒක හරියට පැහැදිලි වෙන්නේ නැත්නම් මේ මූල කර්මත්තානේ පිට අරමුණ වලට ගිහිල්ලා හිත පිට ගිය බවත් අරමුණේ නොවන බවත් වැටහෙන වෙලාවල් එනවා එතකොට අපුඤ්ඤාවි සංකාරණවත් වෙන්න පුළුවන් නමුත් සාමාන්‍ය මූල ධර්මයට කියනවනම් ධ්‍යාන හිතක තියෙන විතක්ක ਵਿਚාරණ කාමාවචර රූපාවචර කුසල් හිත නිසා හිත නිසා රූපාවචර කුසල්මයි ඒව පුඤ්ඤාපි සංකාර කොටස තමයි වැටෙන්නේ. ඉතින් මේකේ තියෙන ඉංග්‍රීසියෙන් if the yogi sits and uh, concentrates uh, on the in and out breath, after a while the body feels very light, but the concentration on breath is not disturbed. Then what should the yogi do afterwards to go forward in the meditation to improve towards the next step. Uh, please explain. so the, in, by the answer it says that uh, sitting posture is indicated, uh, in-breath and out-breath is as the primary object is indicated, and then explaining about the slightness of the body. But very important essential part is that is to be included is how do you feel the in-breath and out-breath and while you are keeping the attention with the in-breath and out-breath, does it also becoming light and light or become gross and gross, become closer and closer or far away? Uh, that is the what you have to follow. Uh, the, uh, indicating about the body lightness means it's a slightly mind is off the primary object. So therefore it is not much of a damage, but uh, one has to understand as much as keep the attention with the primary object, not 100% but as much as possible and then see how the evolution of the primary object chronologically along the time as the time goes object also becomes lighter mind also become lighter the body also become lighter or we can say attention is go to the primary object and body the mind is go to the body means the introvert and mind being that mind also calm down means it is also introvert if that is the case it's a good sign but here, the concentration is not disturbed, that is the mind is intact. The body is calmed down, that is also good. But the most essential part is how one feel according to the breath, the in-breath and out-breath. If that is also calming down, you have to expect, uh, assuming that it's also calming down, what you have to do is keep on continuing with the same trend without entertaining doubts and specifically in, not letting the mind to go into the sleepiness and go expect more and more calming down. With that calming down, if you can proceed, uh, that is a real exercise for you to improve the mindfulness, existing mindfulness and the existing concentration and very subtle fine tuning is happening, fine calibration is happening. So by that time you have to do, uh, sit little longer and expect more and more calm, more and more, um, I won't use the term passive, but passive kind of meditation. There is no much of a, a striving, no much of a chasing behind, but everything becomes calm and quiet. It's continue to happen. So under that circumstances, not letting the mind to go into sleepiness or not to entertain doubts. If you can do it, uh, that is the the facility facilitation you have to uh, give for the improvement of the mindfulness and the concentration. That's all about the written questions. මෙච්චරයි තියෙන්නේ අපේ ලිඛිත ප්‍රශ්න. ඒක නිසා කාට හරි තියෙනවා නම් ඒ මතින් හෝ ඊට අමතරව නැගිය යුතු ප්‍රශ්න කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. සසමස අනිත්‍ය චේතුමුක්ඛය ප්‍රඥා චේතුමුක්ඛය කොටස් අනිමිත්‍ය චේතු විමුක්තිය කියලා කියන එක බොහෝ විට සඳහන් කරන්නේ මේ සම සමාධිමත් අවස්ථාවක් විදිහට එහෙම නැත්නම් සමාධී අවස්ථාවක් විදිහට පඤ්ඤා චේතු විමුක්තිය කියලා කියන්නේ ගොඩක් වෙලට අරිහත් ඵල සමාධිය වගේ මේ සම්පූර්ණ නිදහස් වෙච්ච හිතක් වගේ. අනිමිත්ත චේතෝ විමුක්තිය පිළිබඳව දැන් අපි ඔය සිස්ටගේ ප්‍රශ්න කියන උඩත් තේරුණා සමාධියක් තියෙනවා හැබැයි මේ නිමිත්තක් නැහැ ගත්ත ආනාපානෙ ගෙවිලා අපි ඒ ප්‍රශ්නේ එච්චර එක විස්තර වෙන්නේ නැහැ නමුත් ඒ විදිහට ආනාපානෙ ගෙවිගෙන යනවනම් කොච්චර ගෙවිලා ගියත් නිමිති ගන්න අරමුණු කරන්ඩ එල්ල කරන්න අරමුණක් නැතුණත් ඒක නැති බවක් දැනගෙන යම් ආකාරයක නිමි මේ සමාධියක් තියෙනවා. ඒ කියන්නේ ඒක 100ට 100ක්ම අනිමිත්ත මේ සමාධියක් නෙවෙයි. නමුත් නිමිත්ත තුනී වෙලා. නමුත් මේක ඉස්සරහට යනකොට තවත් සංඥා වේදනා දෙකත් සංසිඳුනොත් අනිමිත්ත චේතෝ විමුක්තියට යන්න පුළුවන්. ඒක මේ හොඳ මේ සමාධි භාවනා කියමුත් වෙන්න පුළුවන් විපස්සනා භාවනාවත් වෙන්න පුළුවන් නමුත් මේ කතා කරන්නේ සමාධි චෛතසිකය පිළිබඳ ඒක හත්තර සාරිපුත්‍ර සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ලස්සන සංසිද්ධියක් එක මට මතක නැහැ මම හිතන්නේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේද කොහෙද මේ වගේ ධර්ම සාකච්ඡාවක් මෙහෙවද්දී හත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මැදට පනිනවා. එයා මේ මේ පඬිත වාක්‍ය ප්‍රකාශ කරනවා. පඬිත වාක්‍ය ප්‍රකාශ කරනකොට එයා හත් මේ කොට්ටිත ස්වාමීන් කියනවා මේ පොඩ්ඩක් කරුණා කරලා ඉන්න මේ සාකච්ඡා වුණාට පස්සේ කැමති දෙයක් ඉදිරිපත් කරන මේ සාකච්ඡා අතරමාර්ගය පනින්න එපයි කියලා. එතකොට හත්තිසාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ සහචර ස්වාමීන් වහන්සේනමක් කියනවා වැදලා කොට්ටි ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ මේ හත්තිසාරිපුත්තු ස්වාමීන් වහන්සේත් පොඩි කෙනෙක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේට මේ අනිමිත චේතෝ විමුක්තිය දක්වා යන්න පුළුවන් තරම් සමාධිය දියුණුයි කිය. ඊට පස්සේ මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේ වගේ කෙනෙකුට හත්තිපා හත්තිසාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ තියෙන අනිමිත් චේතෝ විමුක්තිය හිතෙන් බලලා කියන්න බෑ. ඒක මේ එහෙම ලේසි කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මට එකක් කියන්න පුළුවන්. ඔය අනිමිත්ත චේතු විමුතිය තිබුණත් ඔය මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහා මාත්‍ය තිත්‍ය තිත්‍ය ශාවකයන් වගේ දෙයක් බොහෝ විට ඇසුරු කරන්න ගත්තොත් අන්තිමට මේ මහානකමත් නැති වෙන්නත් ඉඩ තියෙනවා කියන්නේ. කියලා නිකන් මේ අනතුරුංගෙ වීමක් කරනවා. මේක මේ මේ සමාධියක් මෙහෙම එකක් තියෙනවා තමයි. ඒක තිබුණාට ඕක මවාපාන්න කිව්වොත් කියාපාන්න කිව්වොත් මේ සමාධිය නෙවෙයි යෝගාචර කරන්නේ මහානකමක් නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිකන් ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේගෙන් කියවෙන වචනයක්. පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඇත්තටම හත් හාරිපුත්තු ස්වාමීන් වහන්සේ සිවුරු අරිනවා. සිවුරු හැරෙලා පස්සේ අර ගෝලයේ ඇවිල්ලා යා අරස කරන කතා කරපු ගෝලයා සහචරය ඇවිල්ලා කියනවා කොට්ටිත ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු විදිහට මේ ස්වාමීන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තිත්‍ය ශාවක මහා රාජරාජ මහා මාත්‍යවරු ඇසුරු කරන්න ගියා සිවුරු ඇරියයි කිය. ඒල අහන ඔබ වහන්සේ මේක මේ අනාගත වාක්‍යය කිව්වේ දේවතා සම්මුතං දේවතූප සංහාරයකින්ද නැත්නම් හිත බලලාද කියලා. වහන දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වද මේ සංසාරේ මෙහෙ වෙනවා කියලා නැත්නම් හිත දෙකෙන්ම කියලා කියනවා. එතකොට කියනවා මේ ස්වාමීන් කියනවා දෙකෙන්ම කියලා. ඊට පස්සේ මේ ගෝලයා යනවා බුදුහාමුදුර ගාව. ගිහිල්ලා කියනවා මේ අවසරයි ස්වාමීන් මෙහෙම සිද්ධියක් වුණා. ඒක වෙන්නේ ඉස්ලාම් මේ කොටි ස්වාමීන් හරියටම කිව්වා මේ ධාන මේ සමාධියක් මේ වගේ සමාධියක් තිබුණත් මෙයා මේක හරියට මේ මේ වෙලාව හැටියට ඒක අරසා කරගන්න නැතුව කටමැත දොඩවන්න ගත්තොත් මෙයාට මේ සමාජයේ තියා අන්තර සිවුරත් අරින්න වෙයි කියලා ඇත්තටම වුණා ස්වාමීන් වහන්සේ කියලා. බුදුසසුන ආන්ති කියනවා එහෙනම් බලපන් ඔක සිවුරු දානවා කියන්නේ. <laughs> ආයසරයක් ඔය සිවුරු දානවයි කියලා. ඇත්තටම ආයසරයක් ඒ හැමදෙ සිවුරු දාන. සිවුරු දැම්මම බුදුරජාණන් කතා කරලා කියනවා මේ වගේ තැනකට ආවට පස්සේ මේක අරසා කරන්න දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ මට මතක නැහැ හත්සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ මාර්ගඵලයක් හෝ රහත් මාර්ගය දක්වා පාර කැපෙනවා. ඊට පස්සේ එතෙන්දි ඒක තමයි විස්තර කරලා පෙන්නන්නේ මේ අපි මේ භාවනා කරගෙන යනකොට අපිට ලැබෙන සමත අවස්ථාවල් තියෙනවා ඒ අවස්ථාවල් පිළිබඳව ඒක මේ අර වැඩිවිය පැත්තේ ගෑන් ළමෙක් වගේ ගෙට කරන්නයි ඕනේ. එළියට දාන්න නරකයි. එළියට දාපු ගමන් පුරුසාන්තරයට ගියොත් කෙලසෙනවා. ඒ වෙලාවේ ගෙට අරගෙන ආරසා කරන්න ඕනේ. නැත්නම් කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේ වෙලාවේ ගොවිතැන් කරන්න දෙයක් නැහැ. මේවා හාන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. වැට කඩලු ගහලා දෙන ඕනකෝ කිරිවදින් නැතයි කියලා පාළු වෙන්න දෙන්න නරකයි කියන. වටේට හැම වෙලාවෙම ගිහිල්ලා මේක මී ආවුම තියලා තියනවාද? එහෙම නැත්නම් සත්තු කපනවාද කියලා බල්ලාට කිරිවදින ගොයම නිම රකින්න ඕනේ. ඒ රැකිල්ල කරන්න බැරි වුණොත් මේ කඩාවැටීම එක මට්ටමකින් දෙකින් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් පේන තියෙනවා ඒ අනිමිත් චේතෝ විමුක්තිය කියන එක භාවනා ජීවිතයේදී හම්බ වෙන මේ වටින තැනක්. එතනදී මේ යෝගාවචරය ඒ ලැබිච්ච දේ එහෙමම ආරස්සා කරන මොකද්ද කියන්නේ උත්හාන සම්පදා විවරයි කියලා හිතන්න නරකයි. තව උත්හාන සම්පදා වැඩ වගේකුත් තියෙනවා. ආරක්ක සම්පදා විශේෂයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ සමාධිය ඇති නොකරගත්ත කෙනාට වැඩිය ඇති කරගත්ත කෙනා බොහෝමත්ම සැලකිලිමත් වෙන්න ඕන සීලය පිළිබඳ. නැත්තම් කාය දුස්චරිත, වචී දුස්චරිත. මේ ඇසුරු කරන්න. ඇසුරු කරන්න පුළුවන් තරම් සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැත්තම් භවනා කරන්න ආයේ නැත්තම් ඇසුරු නොකර නිකන් ඉන්න කරලා මේ මේ ඒ ඇතිවෙච්ච අනිමිත්ත චේතෝ විමුක්තිය තව ඉදිරියට ගෙනියලා මේ චේතෝ විමුක්තිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ මතින් ප්‍රපංච ඇති නොකරන මට්ටමට ඒක අරසා වෙනකන් ඒක වටේ කට්ට බැඳෙනකන් අරසා කරන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පේන තියෙනවා මේ කියන අනිමිත්‍ය චේතෝ විමුක්තිය අවසාන ඵලය නෙවෙයි ප්‍රඥා ඵලයක් නෙවෙයි සමාධි ඵලයක්. හැබැයි කාට හරි සන්තෝෂ හිතෙනවා. කාට හරි ආත්ම විශ්වාසයක් ඇති කරලා දෙනවා මගේ දැන් භාවන හරි කියලා. නමුත් allele සම්පූර්ණ තැම්බිලා නැහැ තාම. බාගෙට තැම්බිච්ච allele වගේ. ඉතින් ඒ නිසා මේක වළඳන්න යන්න නරකයි කාටවත් දෙන්නත් නරකයි. එහෙමම තැම්බෙන්න දෙන්න ඕනේ. ඒක සම සමතෙන් නම් එන්නේ නැහැ. ඒක තිබ්බේ මාර්ගයට පලාටයි විදර්ශනාට විතරයි ඉන්නේ. අනිමිත චේතෝ විමුක්ති. ඒ අනිමිත චේතෝ විමුක්ති කියලා ත්‍රිවිධ කන්‍යෝ ගොඩක් දෙනාට ප්‍රයෝජනයි කියලා හිතෙනවා. අනිමිත් චේතෝ විමුති මට්ටම් කීපයක් තියෙනවා හත් සාරිපුත්‍ර මේ චිත්තහත් සාරිපුත්ත ඇත්තටම චිත්තහත් සාරිපුත්ත සූත්‍රය අරගෙන කියවුවාම ඒ වචන තමයි පාවිච්චි කරන්නේ. තව එකක් තියෙනවා අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන විමුත් විමුක්ඛායතන තුنين අනිමිත්ත විමුක්ඛායතනේ ශුන්්‍යත විමුක්ඛායතනේ මේ අපන්හිත විමුක්ඛායතනයි කියලා. විමුක්ඛායතන තුනෙමුත් තියෙනවා අනිමිත්ත කියන එක. ඒක නම් සඳහන් කරන්නේ අරිහත් ඵල සමාධියට. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියෙන් කෙනෙක් නැගිටිනවනම් නැගිටින්නේ අනිමිත්ත ශුන්්‍යත අපන්හිත කියන මේ විමුක්ත ආයතන වලට ඒ කියන්නේ අනිමිත්ත වේ කියලා කියන්නේ අනිච්ඡානුපස්සනාව අපණහිත කියලා කියන්නේ දුක්ඛානුපස්සනාව අනිමිත ශුන්්‍යත කියලා කියන්නේ අනත්තානුපස්සනාව අනුපස්සන තුනෙන් එකට වැටිච්චාම ඊගාව ආර්යත් ඵල සමාපatti තමයි ආර්යත් ඵලය තමයි තියෙන්නේ කියලා. මෙතන සඳහන් වෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්ති කියලා. අනිමිත්තක් නැතුව සිත ලැබෙන විමුක්තියක් වගේ කියනවා. නෑ ඇත්තටම ඒක මට්ටම් තුනකින් විතර සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් මේ භාවනා මධ්‍යස්ථානක ඉඳලා කතා කරනවා නම් ආනාපානෙ තුනී වීගෙන යනකොට එවැනි දෙයකට තමයි අපි කිට්ටු කරන්නේ. ඒ කිට්ටු කරනකොට හොඳට ආනාපාන දිහා බලනකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා හොඳට පේනවා. පෙනි පෙනි පෙනි පෙනි ඒක බල බල ඉනකොට ඒක එන්නේ එන්නේ දෙක අතර වෙනස නැති වෙලා දැන් ආස්වාස ප්‍රස්වාස කරන බව නිමිත්තක් හැපෙන තැනක් දෙකේ වෙනසක් නොදැනී යනවා. නොදෙනී ගිය ගමන් ආනාපානෙ නැති වුණා, සතිය නැති වුණා, සමාධිය නැති වුණා කියලා සමහරව හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ වෙනත නැගිටලා යනවා. එහෙනම් හිත නරක කරගෙන නිින්දට වැටෙනවා. මේ සෑම දෙයකම අදහස් කරන්නේ ඒ පුද්ගලයා මේ අනිමිත්ත චේතුමිත්ත කියන එකක් අදහන්නේ නැහැ, අහලා නැහැ, සාකච්ඡා කරලා නැහැ, ලෑස්තිලා යන්නේ නැහැ කිය. නමුත් ਸਰවචාන්සේ හෝ භාවනා ගුරු කෙනෙක් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒකෙදි එතර දක්වා පැමිණිච්ච ගමනක් තියෙනවනේ. ගොරෝසු තැනදීලා ආනාපානේ ගෙවම් කරගෙන යන ගමන අන්න ඒක අදහනවනම් Tamanne තේරෙයි මේක ප්‍රകൃති දෙයක් කියලා. ඒතකොට ඉස්සලාම කායානුපස්සනාව වශයෙන් ආනාපානිය සංසිඳනවා. ඊගාට දෙවෙනි වතාවට වේදනානුපස්සන, චිත්තානුපස්සනාව වශයෙන් ආයතරයක් සංසිඳනවා. ඒ සංසිඳනට පස්සේ ඒ යෝගාවචරයටවත් යෝගාවචරය තේරෙන්නේ නැහැ නින්දක හිටියා වගේ. ඉඳගෙන ඉන්නවාද හිටගෙන ඉන්නවාද තේරෙන්නේ නැහැ. කාලේ කොච්චර ගත වුණාද කියලා තේරෙන්නේ නැහැ. එතකොටත් නම් ගුරුවරයෙක් ඇහුවොත් මොකේද භාවනා කරේ කියලා එයා උඩින් බලනවා කියන්න බෑ. එතකොට නිමිත්තක් කියන්න බෑ. සටහනක් කියන්න බෑ. ආකාරයක් කියන්න බෑ. ලිංගයක් කියන්න බෑ. ඒක නිර්වචනය කරන්න බෑ. එතකොටත් තියෙනවා අනිමිත්ත ස්වභාවයක්. හැබැයි අර කායනුපසන ස්වභාවයට වැඩිය බොහොම සියුම් තනක් එතන. එතෙන් ගියාට පස්සේ සරුවචනාංශයේගේ උපදේශන වෙනවනම් මේකෙදී නින්දට වට ගන්නත් එපා හිත සැක උපදවන්නත් එපා මේක වෙන්න බැරි දෙයක් කියලා හිතන්න එපා. රහත් රහතුන කියලා හිතන්නත් එපා. තාම සෝවන් වෙලා මොකක්වත් වෙලා නැහැ. අන්න ඒ වගේ නිමිත්තක් තියා භාවනා කරන්නා තමන් ඉන්නවද කියලාවත් මතක නැති වෙන තරක් එනවා. මේකෙදි ගන්න තියෙන්නේ ඒක ඇති වුණත් වැඩ ඉවර නෑ. මේ ඇති වෙච්ච විවේකය කියන්නේ මේ වෙලාවේදී සම්පූර්ණ මේ හිතේචන කංකටළු අයින් වෙලා නිකන් පොළවේ ගමන් කරපු වාහනයක් යානයක් කබ්බ්‍යාවකාශ යානයක් කෙලින්ම අජටවකාශයට ගියා වගේ හැප්පෙන්න දෙයක් නැහැ එල්ල කරපු දිහට ඔහෙ යනවා. ඒ වගේ යන වෙලාවෙදිත් මේ යෝගාවචර දෙපැත්තකට වැටෙන්න පුළුවන් එකක් තමයි මේ නැගිටලා ඒ ඉතිසේ ඒ ඇතිවෙච්ච විමුක්ති සුඛය දැකලා මේක මගේ සීලයේ ගුණයක් කිය සමාධියේ ගුණයක් මේක මම රැක්කේ සීල රැක්කේ මමය මේ සමාධිය රැක්කේ මමයි. ඒ නිසා මේ ඇතිවෙච්ච විමුක්තිය මමය මාගේ මගේ ආත්මය කියලා හිතාගත්තොත් එතන ඒක තමයි චිත්තාත්ථ සාරිපුත්ත හඳුනන වෙලා ඒක මේ ලැබෙන මේ විමුක්තිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියපු තැන ඉඳලා තමයි සුද්ධ විපස්සනා වැඩ කරන්න පටන් ගන්නේ. අතෙන්ට විපස්සනාවත් යන්න පුළුවන් සමතෙමුත් යන්න පුළුවන් නමුත් කොහොම ගියා සමාධිය කතා කරන්නේ. ඒ සමාධිය ආවට පස්සේ ඒ සමාධිය අන්නැසියුමින් unidentifying කියන විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියමන තමයි ਸਰුවචනාංශයේ මේ ඊ타ත්ම අවස්ථානුකූලව මේ වෙලාවේදී පාවිච්චි කරන්නම් කලින් ඉඳලම දානයක් දෙන වෙලාවේ ඉඳලා සීලයක් රකින්න වෙලාවේ ඉඳලා සමාධියක් කරන වෙලාවේ ඉඳලා ලැබෙන ඕනම දෙයක අයිතිවාසිකම Taman ගන්නෙ නැති මුත්තක ස්වභාවය පුරුදු කරපෙන්නා නම් මේ අනිමිත් චේතෝ විමුක්තිය ආවත් ගැටුමක් නැති ගමනක් ආවත් ඒ විමුක්තියවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා යන්න පුළුවන්. ඒක නොකියුවොත් එතන එකතන කරකැවෙන එක තමයි ඔය චිත්තහත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කොට්ටිතහමතු ගැන ඔතන අල්ලගෙන ඕක අල්ලගෙන ඔය මිනිස්සු ආශ්‍රය කරන්නයි බන කියන්නේ කමටහන් දෙන්නයි පටන් ගත්තොත් සිවුරු අරින්නත් වෙනවා කිය. ඒ කියන්නේ මේ භාවනා පිළිනවා විතරක් නෙවෙයි අන්තිම තමයි හිතපු තත්ත්වෙත් වැටෙනවා කිය. ඒ නිසා ඒකට මේ සූදානම් වෙලා යන්න ඕනේ. භාවනා කරනකොට මෙහෙම තැනක් එනවා මෙහෙම තැනකට බය වෙලා නිදාගෙන ඒක පන්නන්නත් එපා. ඒක හොඳට වශී කරගත්තයි කියලා ඒක මම මාගේ කියන්නත් එපා. තාම ඉවරක නෑ වැඩි. තව විදිහට යන්න තියෙනවා කියන අදහස තමයි එතනදී අනිමිත්ත චේතෝ මිත්‍ය කියලා විදිහට අනිමිත්ත මට මතක සමාධිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධිය. අනිමිත්ත චේතෝ මිත්‍ය කියලා කිව්වහම ඊට වැඩිය වෙනස් එකක් කියවෙන්නේ. ඔව් එතකොට අප්පනිහිත අනිමිත්ත ශුන්්‍යත කියන එකෙන් ලැබෙන අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කියනවනම් මේ ප්‍රඥා ඒ කියන්නේ මේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා සමත මාර්ගින් සමත පූර්වංගම මාර්ගින් කියන නිවනත් විපස්සනා පූර්වංගම කියන නිවනටත් නම් දෙකක් තියෙනවා. සමතෙන් නෙවෙයි මාර්ග හතරයි පරහතරයි විපස්සනාට විතරයි අනිමිත්ත කියන්නේ ශුන්්‍යත චේතු විමුක්තිය යන්නේ. පැහැදිලිවම අනිමිත් ශුන්්‍යත අපණීත කියන තුන විස්තර කරලා තියෙන්නේ නිරෝධ සමාපත්තිය නැගිටපු කෙනෙකුට හිත යන්නේ ওই තුනෙන් එකට කියලා තියෙනවා. ඒ තුනට හිත ගිය ගමන් ඒක අනිවාර්යයෙන්ම යොමු කරවන්න ඊගාවට අනාමාර්ගමේ මාර්ගයේ හිටියනම් අරිහත් මාර්ගයට යොමු කරනවා කියන්නේ. අතන තියෙන්නේ අනිමිත්ත සමාධිය කියන එක. චිත්තහත් හාරිපුත්ත හමුරණ තියෙන අනිමිත්ත සමාධිය සමාධියක් තියෙනවා. මේක ඇට්‍රිබියුට් කරන්න, ඒක හේතු කරන්න, ඒක එල්ලන්න කොක්කක් නැහැ. අහවල් නිමිත්තෙන් ආව කියලා කියන්න බෑ. නමුත් ඒක හොඳයි. තමාදියක් වශයෙන් හොඳයි. ඒක අවසානයක් නෙවෙයි. ඒක මම මාගේ කියලා ආඩම්බර ගන්නවත් එපා කියලා තියෙනවා. සංස්කෘත සම්මතය නිමිත්ත සමාධිය කියන්නේ ඒ කියන්නේ හැමදෙස්සෙම හිත නිමිත්තක් එක්කනේ තියෙන්නේ. ඒ නිමිති තුනතරම් ඒ කියන්නේ එක තියෙන එක අතර කරන එක දෙන්නේ. ඒක සමාහට ආනාපාන සති සූත්‍රය ගැනසෝ චිත්ත පරිසංවේදී අසසිසාමිති සික්කති චිත්ත සංවේදී පරිසංවේදී පසසිසාමිති කියලා තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් හිතක් නෝම ධර්ම රූප ධර්මයක් නැතුව පවතින්නේ නැහෙනේ. නමුත් මේ වෙලාවේදී අර සංඥාවේ තැනකට එනවා න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා ওই කලහ විවාද සූත්‍රයේ තැනක් කියනවා මේ විශේෂයෙන් මේක සඳහන් කරන්නේ ආනාපාන සති සූත්‍රයේ ওই චේත් මේ චිත්තපටි සංවේදී කියන්නේ ඉස්සල්ලා චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංඛාරම් කියලා දෙකක් පෙන්වනවා එතන චිත්ත සංපටි සංවේදී කියලා කියන්නේ සංඥා වේදනා දෙක ඉස්සල්ලාම යෝගාවචරය මූණ ගැස්සෙනවා රාම ධර්ම රූප ධර්ම වලින් තොරව. සුද්ධම මේ මේ මානසික භාවනාවකට වැටෙනවා. මනෝමූල භාවනාවකට වැටෙනවා අරමුණ නැහැ. හොඳටම තේනවා දැන් මේ හොල්මන් කරන්නේ අඩහින්දක ඉන්නා වගේ සංඥා චේතනා දෙක විතරයි. ඒකත් කුලප්පු කරගන්න දු එක පරිසම් සංසිඳනට පස්සේ හිත පේන්න පටන් අර ගන්නවා කියලා. එතකොට මේ සංඥාව සංසිඳුණට පස්සේ ඇති తত্ত্বය නිදර්ශන වශයෙන් ගෙන්නට දක්වනවා කලහ විවාද සූත්‍රයේදී. එතකොට සංඥාවක් තියෙනවා මේ තියෙන අපිට දැන් තියෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් එන සංඥාවක් නෙවෙයි. න විසඤ්ඤ සංඥා අපි විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤා අපි අසඤ්ඤ සත්‍තර ගිහිල්ලත් නැහැ. න විභූත සංඥා සංඥාව නැති වුණා කියන්නත් බෑ. හැබැයි කවදාකවත් නොලැබපු සංඥාවක් එනවා අපට. ඒක රූපයකට සම්බන්ධ වෙච්ච එකක් නෙවෙයි. ඒවං සමේතස්ස විභෝති රූපං අන්නේ විදිහට සංඥාව සමතේටපත් වෙනකොට එයාට රූපය කියන එකට රූපේ අභාවයට යනවා කියලා තියෙනවා සම්පූර්ණ මාන මනෝමූල භාවනාවක් කියන්නේ රූප ධර්මකින් අරමුණු කරලා ගන්න එකක් නෙවෙයි එතකොට ඒක අනිමිත්තයි රූප ධර්මයක නිමිත්තක් නෑ ඉතන නිමිති ඔක්කොම ගිහිවිලා ගිහිලා නිකන් බත් අරගෙන හැඳි ගාලා හැඳි ගාලා කැඳ වෙලා දැන් බත් කියන්න බෑ ඒකට ඇටේ දිය වෙලා ගිහිලා එවැනි වෙලාවක රූපේ සම විභූත වෙනවයි කියලා තියෙනවා. රූපේ තියෙන ප්‍රකාශ භාවය නැති වෙලා යනවා. ඒ කියන්නේ අපිට රූපයක සටහනක් හෝ රූපයක ආකාරයක් දැක ගන්න බෑ. ඒක නිකන් ලුණු කැටයක් මොහොතට දැම්මා වගේ. දිය වෙලා ගියා. එතකොට ඒකේ සටහන් ආකාර නැති වුණාට පස්සේ නාම ධර්ම වගේක් විතරයි පේන්නේ. නාම ධර්ම දෙක සංඥා වේදනා කියන චෛතසික දෙකේ තමයි තියෙන්නේ. මේ දෙකම හොල්මන් චෛතසික දෙකක්. වේදනාව කියන එකත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී සතුටු හිතක් නෑ සතුටු වේදනාවක් වෙනවා. නරක හිතක් නෑ නරක වේදනාවක්. අපි හිතන්නේ වේදනාව එනකොටම වර ගැනීමලා තියෙන කියලා වර නැගිලා නෑ. ඒක ඕන දෙයක් බාටපත් කරන්න පුළුවන්. ඒ වේදනාව මිහිරි අමිහිරි වේදනා දෙකටපත් වෙන්නේ මානසිකත් හැටියට. ඒකට බලපාන්නේ සංඥාව. සංඥාව සම්පූර්ණ මිරිඟුවක්. අධික උෂ්ණය වතුර වගේ පෙන්වන්න පුළුවන් මිරිඟුවට. සංඥාවෙන් කරන්නේ ඒ ටික. ඒ නිසා මෙතෙන්දී යෝගාචරය තේරුම් අරගන්නවා අපි මේ දැක්කාය දැම්මා දැනගත්තාය ඇහුවාය බැලුවාය කියලා කියන එක තනි කර මනෝවිකාරයක් බව. මෙතන සිද්ධ වෙන්නේ මනසෙන් හදලා දෙන රූපයක්. ඉතින් දෙන්නටම සමාන පිස්සුවක් තියෙනවා දෙන්න එක වගේ දේ දකින්නවා. එකිනෙකාට එකිනෙක පිස්සු જાති තියෙනවා නම් එක එක දේවල් දකින්නවා. ඉතින් දැකපුවාම පත්තර පුරවනවා මම දැක්කේ මේකයි කියනවා. තව එකෙන් තව එකක් දැක්කයි කියනවා. ඉතින් ඕක තමයි පත්තරවල තියෙන්නේ. දැන් සරුවෙත් නැසෙ වෙන්නවා මේ මේ සංඥාවේ ඒ කියන්නේ අවකන්නාඩි දාගෙන ඉන්න අවකන්නාඩි හැටියට තමයි දකින්න රූපේ නිල් පාට නම් නිල් පාට වෙනවා ගුරු පාට නම් ගුරු පාට වෙනවා මේ දෙකේ හොල්මන දැනගත්තට පස්සේ තමයි නිමිටි ගැනීම කියන එක අපි ලෝකේ කරන්නේ මිනිස්සෙක් නැවතරයක් අඳුරගන්නේ කොග්නයිස් රෙකොග්නයිස් කියලා කොග්නිෂන් නැත්නම් පර්සෙප්ෂන් කියන එක නිමිටි ගැනීම කිසිම න්‍යායපත්‍රයකට වැඩ කරන එකක් නෙවෙයි අපිට ඕන විදිහට නිමිටි ගන්න අපිට බෑ. ගත්ත නිමිත් අපිට ඕනෙත හසුරවන්නත් බෑ. අන්තිමට අපිට වෙලා තියෙන්නේ නිමිති විසින් හසුරන තාලෙට පුද්ගලයන් කෙරෙහි සහ ලෝකයේ කෙරෙහි ආකල්ප වෙනස් කරන එකයි තියෙන්නේ. අපි හිතන්නේ නමුත් මේ මේ එහෙම කෙරෙන මධ්‍යස්ථානයේ අවිච්චින්නව හෙල්ලෙන්නේ නැතුව තියෙනවායි කියලා. මොකද සරුවත්යන්සේ සඳහන් කරලා තියෙනවා ඒ ගන්න නිමිත්ත පිළිබඳවත් හෙල්ලුමක් තියෙනවා. ඒක පිළිබඳව අපි දෙන අර්ථකථනය පිළිබඳවත් අනිත්‍යතාවයක් තියෙනවා. මධ්‍යස්ථානයේ අනිත්‍යයි. ඒ නිසා මෙතෙන්ද යනකොට භාවනාව අනිමිත්ත සමාධියකට වැටෙනවා. අනිමිත්ත චේතෝ විමුක්ති නෙමෙයි. ඒ අනිමිත්ත සමාධිය අවශ්‍ය දෙයක් භවනා මාර්ගෙම ගමනේදී නමුත් සම්පූර්ණ ඉවර වෙච්ච එකක් නෙවෙයි. අතරමැද ඒ කියන්නේ භාගයට තැම්පිච්ච අලයක් වගේ එකක්. ඉතින් අද ওই සමාධියේ තියෙනවා සමාධි භාවනා කරනකොට ඔන්නතන ඇසියුම් කරන ගතිය. මේ සමාධිය මමය මේක මගේය මට ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මගේ දැන් සීලය හොඳය අනික් කටියත් මෙහෙම වෙනවනම් මෙතෙන් එන්න පුළුවන් කියලා නිකන් අන්ධහැර පාන ගතියකට ගෙනියනවා. කටමැත දොඩවන ගතියකට එනවා. අන්න එතෙන්දි පරිසං වෙන්න කියනවා. එහෙම වුණොත් අහන මනුස්සයාටත් සම්‍යක් දෘෂ්ටිය නෙවෙයි ඇති වෙන්නේ. කියන එක නඩත් හොඳක් නෙමෙයි සිද්ධ වෙන්නේ. අන්තිමට පැවිදිලා ඉන්නවනම් සිවුරු අරින්න වෙනවා කියන එක කියවිලා තියෙනවා. කාර්ද සිස්ටර්ද? It there's a request that uh, I have to give a summary in brief in English. Oh, thank you. So that uh, your question was, uh, I can I can relate to that little bit to your question. The question is asking that while you are breathing, you feel like the lightness of the body and the concentration also undisturbed. So my advice was, or my suggestion was, you don't attribute your observation to the body or the, um, the concentration, but try to see the characteristics the, and the shapes and the manner of the breathing, the breath. That must be the consistency. So if it is so, I will assume that breath also reducing or calming down or ceasing to exist. And when it is happening slowly, slowly, you will go from the gross to the subtlety. Subtlety to the subtlest. When you go there, you are concentrated, mindfulness is there, and you calm down, but you don't know upon what object. Because object has already been little by little by little calmed down ceases uh, to exist. So over there also, the advice of the Buddha is not to get disturbed, or oh, don't let the mind to fall asleep, or oh, don't entertain doubts. Be familiarized, be familiar with this state. This is a kind of a balanced state. For example, when the aeroplane is going on the runway, and after it is airborne, now it is not getting the balance on the earth, but on the air. So likewise, your mentality is from the materiality, the corporeality, it take off and now going to take a balance into the mentality. So there you must not disturb as if the pilot says, tighten your belts, fasten beyond seat. He need the cooperation at that level because if we, people are going to move, he can't balance it because it's a critical. So yogi also must be critically see it and when go there, you get a kind of a balance there even the breath is not there for a certain period of time, never mind, you know your concentration is there, your mindfulness is there, and you are intact. That means you are backed by your virtues and the uh, beginning part. And then what happens is you expose yourself some kind of frills and thrills and uh, the lightness happens, but you have to go through it without get trapped into that. Then you go forward to see the perception and the feelings become most prominent. Sanya Vedana. And then you understand everything is rather mental now. Not with much uh, reference point of a uh, physicality. That means you can't get uh, shapes. You can't see a manners. But you know kind of a concentration is there, kind of a mindfulness there. This is being called as the animitta samadhi, the concentration without a sign concentration without a, uh, object, without a shape, without a manner. And that is the second equilibrium, balance, that yogi has to understand. It's a more subtle level. And there are, whole, everything is mind-made. Mind is the forerunner. If the mind is pleasant, whole world is much greener. If the mind is bad, everything is bad. So you understand the crucial um, role of the mind. And when that uh, animita cheto samadhi happens, that particular person is the first person to experience the the better part of the meditation. Because no friction. It is like a spacecraft. It's shooting now. No much to get the reference point. There is no mm, uh, the friction. It is just going. So when you go there, sometimes you feel like uh, rather you can say you are there is a danger of entertaining uh, the the desire the conceit and the egoistic idea still you may see this concentration is mine this is me this is my soul or oh, you may be proud telling that I am now a person meditating all the people came with me failed I am the only person meditating and likewise this can happen. So the Buddha gives the danger light. Even if you go to that kind of a very subtle level of concentration, don't assume it. Don't recognize with it. Just see this uh, effect result of cause and effect relationship. It is due to the uh, conditional thing. It's a chain action. Anyone align these factors will come into that. It is not me. It is not mine. It is not my soul. Likewise, you have to disclaim it. I use this term in the Perth and everyone told it's a good term. You disclaim your achievement so that it is developed without a hindrance. So that is been well explained in the Chittahatta Sariputta Sutta in the Sangutta Nikaya as well as in the Sapurisa Sutta in the Majjhima Nikaya. So Buddha has given all the achievements in the concentration wise have danger you can assume it telling this is my concentration. And that you must be aware. And if you do not understand the meaning of vipassana, meaning of inside meditation, it's invariably you got trapped into that. And that is what happened pre-Buddhistic meditators. They, they achieved, they arrived at a certain amount of concentration, but then onward they assumed it, told this is my achievement, this is me, this is my concentration, and they started the astrological way, they started the Ayurvedic way, and they were developing enormously, but they don't know they are outwardly world-bound. But instead you have to go introvert, inside, disclaiming this is not me, this is not mine, this is not my soul like. So it is the biggest amount of highest kind of generosity you develop. Even this very virtues, even this very concentration you disclaim. In order to get rid of this perverted nature of self, in order to get rid of this cunning nature of the rational mind and conceit embedded in our rut in the sansaric journey. So this is the point uh, very crucial uh, in the meditation. So they, at that level, if you have associated that kind of highly developed meditators and if you have been instructed properly how to behave under such circumstances, you feel the teaching of the Buddha. Otherwise you will go astray, you will go, you will lose the middle path. You will uh, hooked up with the extremes both the extremes, and they will, you will get caught up in the vortex. The middle path selection is a kind of a impromptu, improvised thing, luck by chance. So more and more by frequenting only, one day you will hit the real target. මොකද්ද කියන්නේ කියේ මේ මේ මම අතරමැදි බාධා කරා. ඔය බැටලි වල නැගිටින්නේ නැගිටලා පස්සේ තමයි ඈ හරි ඔළුව නැගිට්ටට පස්සේ අරමුණු ගන්න කරන්නේ මොකද්ද කියලා මං අහන්නේ කියන්නේ හිත වැටෙන්න ඉස්සෙල්ලත් අරමුණක් තිබුණේ නැහැ නැගිටට පස්සෙත් හරි එහෙනම් ඒකට යන්න අරමුණු කරන්නේ ආනාපානෙ. ඔව් ආනාපානෙ ගිහලා ආනාපානෙ හොඳටම තුනී වෙලා තමයි ඒක වැටෙන්න පටන් අරගන්නේ. ඉස්ලාම් දාසේ අපි සාකච්ඡා කරා ඊයේ මං හිතන්නේ මේ නිින්ද අවබෝධ කරන්න කියලා. නිින්ද යනකොට කොහොමද නිින්දට වැටෙන්නේ කියලා. හින්දට වැටෙන අපි බොහොම ගොරෝසු තර්ක මනසක ඉඳලා හිමීට හිත අන්ත අභ්‍යන්තරගත වෙනවා. එහෙන් කනෙන් දිවෙන් නැහේ විහිදෙන්නේ නැතුව ඇතුළට එන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක දැන් ඉටි වලින් හදපු දෙයක් උණු වෙච්ච ඉටි ටිකක් ගල් වේගන ගල් වේගන සීතල එන්නා වගේ මෙන්නින්ද යන වැඩ පිළිවෙල තේරෙනවා. මේක ඊට වැඩිය සවිස්තරව බලන්න කියලා කියනවා. කොතනදීද මම නිදාගත්තා මට නිින්ද ගියා කියන මල පණින තැන. නින්දට වැටෙන දන්න පුළුවන් නම් අල්ලන්න කියලා. ඒක කරගන්න බැරි දෙයක්. ඒකම කරන්න හදනකොට මේ මම දැන් කරන්නේ ඒකට දැන් ඉවත් වෙලා නින්ද ආගෙන වගේ ඒක අල්ලන්න යනකොට ආයෙ ඉවත් හැපිලා. ඒක ඒක ලොකු ලාභයක්. ඒක තමයි අවදි බව කියලා කියන්නේ. මේ භාවනාවේදී ඔතෙන්ද යන්න හදනකොට ඒකට අවදි වෙනවයි කියලා කියන්නේ මේ සිද්ධිය වෙන්න දෙන්නේ මේ සිද්ධියට වෙන්න ඉඩ තියන්න. මෙතෙන්දී හිත පනලා පමාවට වැටිලා සති අසතිමත් වුණොත් තමයි ඔය ඔය නිින්දට වැටෙන්නේ. නිින්ද නෙමෙයි ওই වෙන දෙයට වැටෙන්නේ. ඉතින් ලෑස්ති වෙලා ගියොත් අරකටත් එච්චරමයි. ඒක තමයි දෙන්නම ආදර්ශය. රාය වෙන වෙලාවේ බැලුවොත් අර එන පළවෙනි නිින්දම නිින්ද යන්නේ තමන් ඒකට අවදිවත් වෙන්න හදනකොට නිදා ගන්න. දැන් සාමාන්‍ය කැමරාවක් ඉස්සර රඟපාන්න ගියාට කිව්වට පස්සේ මිනිස්සු රඟපාන්න බැරුව යනවා. ඒකනේ නළුවයි කියලා කියන්නේ නළුවා කියන්නේ ඌට ගානක් නැහැ කැමරාවක් දුන්නේ නැද්ද ඌ සාමාන්‍යයෙන් හැදෙනවා මිනිහා නළුවා. අනික කාටරි කැමරාව ඉස්සර ගියාම පෝස්ට් කරන්න කියගම සම්පූර්ණ විකෘති වෙනවා. ඒක අපි වාසියට ගන්නවා. මොකද මෙතනදී අසතියට යන්නේ ඊට චිත්තක්ෂණ නින්දට වැට අසතියටපත් වෙලා චිත්තක්ෂණ කීපයට පස්සේ තමයි නින්දට වැටෙන්නේ. එනිසා අපි අසතිමත් භාවයට වෙන නමක් දෙනවා. සතිමත් කරන්නේ වෙන විදිහට ලෑස්තිලා යන්නේ කියලා කියනවා. ලෑස්තිලා යනවා කියලා විජිලන්ස් තමයි, ඩෙලිජන්ස් තමයි. සතියම තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා යම් ප්‍රමාණයක සතියක් වඩලා දිනව ගොරෝසු ආනාපානලා සියුම් කරන සියුම් කරන සියුම් කරන යනවා. දැන් තමයි දන්නවා දැන් මේ යන්න හදන්නේ අහවල් තැනට තමයි කියලා. නිකන් උදාහරණයක් කියනවා නම් ওই පාරයිනේ මැජික් පෙන්වන මිනිස්සු ඉන්නේ තෙල් බෙහෙත් විකුණන මිනිස්සු. ඒ මිනිස්සු මැජික් මොනවාද මේ ඇස්පෙන්දු කරන ඉස්සර ක්ලබාන හොල්ලනවා. කට කට කට කට කට කට ගාලා අම්මුතු හෙල්ලිලා හොල්ලනකොට තමයි මේ අතින් ඒ සෙල්ලම කරන්නේ. අන්නේ රබාන හොල්ලන වෙලාව කියලා හිතා ගන්න ඕනේ අරමුණු තුනී වෙන වෙලාව. දැන් දැනගන්න ඕනේ මම මේකට මේ අවධානය ගණ්ඩායි හදන්නේ. එතකොට මේ අතින් වැඩක් පෙන්වන්නයි හදන්නේ. ඇස් බැඳුව කියන්නේ ඒකයි. ඉතින් ඒ වෙලාවේදී මේ පැත්තට අවධානය යොමු කරන්නේ නැතුව මේකත් දිහා පොඩ්ඩක් බලන්න ඉන්න නම් මේ මැජික් එක බව දැනගෙන ඉන්න ඕනේ. ඇස් බැඳුමක් බව දැනගන්න. අන්න ඒ වගේ මෙතෙන්දී මලපනින වෙලාවක් එනවා. අපි නිකන් මෝහයට යට කරන වෙලාවක්. අන්නේ පනින වෙලාව පිළිබඳ ලෑස්ති වෙලා ගියොත් අවදියෙන් ගියොත් ඔය හිතන තරම් වැටෙන්නේ නැහැ. නින්දෙදී සමහරට ඒක බාධාවට ඉන්නවා නින්ද නොයන තැනට යන්න ඉඩ තියෙනවා. නින්ද යගෙන එනකොට ඔය ලයිට් එක දාගත්තා වගේ අවදිමත් වෙච්ච ගමන් නින්ද නොයන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපිට පේන තියෙන අපරාධේ හොඳ නින්ද කඩාගත්තයි කියන්නේ. නමුත් භාවනාදී එහෙම හිතෙන්නේ මේ අර නොදැනුවත්වම ලෙසලා වැටෙන ගතිය පාලනයක් වෙනවා. වෙලාවක අල්ලන්න පුළුවන් වෙලාවක් වෙනවා. සමහරලාට එimhe වැටෙන්නෙම නැතුව කිලින්ම අරගෙන යන්න පුළුවන්. ඒ වෙන්නේ මොකද්ද? අරමුණ එච්චර සියුමුණත් සතිය පවත්වන්න පුළුවන් සමාධිය පවත්වන්න පුළුවන් සමබර භාවයක් වෙන එක භාවනාවේ දියුණුවක් කියලා සැකේ නෙවෙයි එන්නේ මේ භාවනා වඩා සියුම් වෙන තත්යකට එනවා ඒ නිසා මේ කතාව කතා කරන්න පුළුවන් වෙන්නේ තේරෙන්නේ එතෙන් ගිය කෙනාට විතරයි උතන ගියන කෙනාට මේක නිකන් අපබ්‍රංශයක් වෙන මොනවද මේ කතා කරන්නේ කියලා පැනපු කෙනාටත් ඕකේ දෙයක් ඇත්තේ නැහැ නමුත් එතෙන්දී හරියට කඹේ ඇවිදින කෙනෙක් වගේ සමබර භාවයේ ගෙනියන්න මේක හොඳ ප්‍රගති පරීක්ෂණයක්. ප්‍රගති පරීක්ෂණය කියන්නේ සතිය අඛණ්ඩ කිරීමේ සතිය වේපුල්ල කිරීමේ අඛණ්ඩ සතියක් ඇති කිරීමේ මේ උසස් පෙළ පරීක්ෂණය. සාමාන්‍ය සතිය තිබිලා ලෙස්සන්න පටන් ගන්නවා. ඒ කීප දෙනෙක් මම දන්නවා අරමුණු මාරු කරනවා. ඒකට මට ආනපනිය හරියන්නේ ආනපනිය අහුවෙන්නේ නැහැ කියලා අරමුණු මාරු කරනවා. නමුත් වෙලා තියෙන්නේ මේ වෙන සංසිද්ධිය හරියට කියා ගන්න බැරි නිසා බොහොම ඉක්මනට අරමුණු මාරු කරILLෙන් මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා. කොහෙන් ගියත් කොයි අරමුණෙන් ආවත් ඔතෙන්ට එනවම. ඒක පන්නන්න වෙනවා අපිට. ආශ්‍රය සෝනන් සද මහසී භාවන ක්‍රමයේ මං චන්දින් වෙන සෝනන් සිදු පොතට දැක්කේ. ඒ කියන්නේ නිින්ද සමාන වෙනට අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ ඒක පිළිබඳව විශේෂ දරුණුම ප්‍රකාශය කරලා තියෙනවා ගෝයන්ක භාවනා ක්‍රමෙ මුල් වෙච්ච වේබුසයාඩෝ වේබුසයාඩෝ කියලා තියෙනවා නිින්ද කියන්නේ තිරසම වැඩක් කියලා. මොනට කලබල කිරුවොත් තමයි නිින්දක් ඕන කරන්නේ කියලා. ඉතින් දවස පුරා ආසමබරව ගොඩක් වැඩ කෙරුවොත් තාට ගොඩක් නිදා ගන්න ඕනේ. කරන කරන වැඩේ විශ්‍රාම වෙන විදිහට කෙරුවොත් නිින්දක් කියලා වෙන දෙයක් ඕනේ නැහැ. ඥානරාම සෝන්ති කියන්නේ එහෙම කිව්වට රෑ 10 ඉඳලා උදේ 2 වෙනකන් නිදි ඉරියව්වෙන් ගත කරන්න නම් සෞඛ්‍ය සඳහා අවශ්‍යයි කියලා. නිදාගත්තොත් කය තැම්පත් කරලා තියන්න. අවදියෙන් හිටියට කමන්නේ. ඒ වෙලාවේ කය හොල්මන් කරන්න එපයි කියලා. එතකොට මේ මොකද්ද යෝගාභ්‍යාස යෝගාවල කියන්නේ අපි මේ හිතගෙන ගත කරන ගත කරනකොට ඉර අවදි වෙලා තියෙන තාක්කල් ඒ ශක්ති වේග හරිය සම්පූර්ණ රෑ 12 කියලා කියන්නේ ඉර සම්පූර්ණ අනිත් පැත්තට ගියාම අපේ කය මේ අතර වෙලා තියෙන්න ඕන කියලා නැත්නම් මේ ධාතු වල විලෝපන මත වෙනවා කියන්නේ. බැලන්ස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ වෙලාවේදී සැතපෙන ඉරියව්වේ ඉන්න ඕනේ කියලා. ඉතින් සරුවචන් ආංශෙත් රාය 10 ඉඳලා 12 වෙනකන් දෙවියන් එක සම්බන්ධ වුණාට ඉන්නේ සැතපෙන ඉරියව්වේ. ඒ නිසා කියනවා ඒ වෙලාවේ හිත අවදියෙන් තිබුණත් කය හොඳ විශ්‍රාම ගත අරමුණක මේ ඉරියව්වක තියලා එයාට වේක වෙන්න දෙන්නේ කියලා. නිින්ද ගිහලා නැති වෙන්න පුළුවන් නමුත් ඉරියව්ව දෙන්නේ කියලා කියනවා. අනිත් එකේ මහා චීක්‍රමේදී මේ මතක් කරපු නිසා මට මතක් වුණේ ඔය වගේ පිම්බීම හැකිලිම කරන යනකොට තැනකට එනවා අල්ලන්න බැරි තැනකට. ඒ කියන්නේ ඒක වෙන්නේ පිම්බීම හැකිලි නැතිවීම නෙවෙයි. පිම්බීමේ හැකිලිමේ සමාන එකම සංඥාව එන්න පටන් ගන්නවා. ඒතර තමයි අල්ලන්න බැරි වෙනවා දැන් මේ පිම්බීම හැකිලිමේ ජීවිත තියෙන වෙන තැනකද මේක නැති වෙලාද කියලා. අන්නේ වේගන එනවනම් කියනවා මෙනෙහි කරන වාර ගන්න වැඩි කරන්නේ. පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා හැකිලන හැකිලන කියලා ඒක කියන්නේ වැඩි ශක්ති ප්‍රමාණයක් මුදාහරින්න කියන වෙලාවයි. එතකොට අර නින්දට වැටෙන මේ බැලන්ස් එක නැති වෙන ගතිය දැන් බයිසිකල් එක වේගය යනකොට බැලන්ස් එක තියෙනවා. වේගය අඩු වෙනකොට වැටෙන්න ගන්නවනේ. අන්නේ වැටෙන වෙලාවේදී පොඩ්ඩක් තල්ලුවක් දෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඔය අවුරුදු සෙතන හිමීට බයිසිකල් පැදීමේ තරගය කියන එක දැකලා තියෙනවා. අඩුම වේගයෙන් බයිසිකල් පදින එක නදිනයි. අඩි 10ක් විතර දීලා කියනවා වැටේ කකුල බිම තිබ්බොත් ලකුණු කැපෙනවා. කකුල බිම තියන්නේ නැතුව අඩුම වේගයෙන් යන්නේ. ඉතින් මේ මනසට බැලන්ස් කරන්න බෑ වේගය අඩු වෙනකොට. වේගය දෙන්න වෙනවා. ඒ වගේ තමයි මෙතනදී මේ ශක්තිය මුදා හැරියොත් මොකද්ද මෙනෙහි කිරීම කෙරුවොත් අපි ලොකු සාසික වචන කියනවා ලෑස්තිලා ගියොත් එතන වැඩි ශක්තියක් දෙනකොට වේගයත් කරගෙන දෙනවා. ඉතින් කඩන කඩන යනවා. අවසන් නැහැ බුදු වෙන්න ඕනේ කියලා වාඩි වුණාට පස්සේ බුදු වෙනකම්ම නිින්ද ගිහලා නැහැ. ඒකෙදී අර කිව්වට නේද ඇත්තටම මේ බුදු වෙන රාත්‍රියේ මොනවාක්වත් වෙලා නැහැ දිගටම ත්‍රිවිද්‍යාව වැඩ කරලා තියෙන්නේ. ඒ කිව්ව විදිහට මහසී ක්‍රමයේදී කිව්ව නිින්ද අවශ්‍ය නැති වුණා. ඒ වෙලාවට ඇත්තටම ඒක මේ මේ ඕනම කෙනෙකු භාවනා කරන කෙනෙකුට හොඳ විපස්සනා අවදි වෙච්ච වෙලාවක આવොත් දවස් දෙක තුනක්වත් කියනවා ඒක රෑ තිස්සේ හොඳට විවේකීව ඉන්නවා. හිත වෙහෙසකුත් නැහැ උදේ නැගිටතර පස්සේ අමාරුකුත් නැහැ. හැබැයි හාන්සි වෙලා ඉන්නවා. හිතියට දන්නවා මුළු රෑම ගිය ගමන දන්නවා. සමහර වෙලාවට නිකන් හිඳ ඩෝස් කරන ගතියක් තියෙනවා නිකන් මෙවෙයි නමුත් අවදිමත් භාවයේ තියෙන බව තේරෙනවා. හැබැයි ඒක මේ වෙහෙසක්වත් බරක්වත් ප්‍රශ්නයක්වත් නැහැ. ඒකයි දැන් ලෝකෙ ගොඩක් අය පාරම් කරන ප්‍රයත්න. ඒක සාමාන්‍ය බුරුම රටේ කියනවා ඉරේලිය තියෙනකම්ම පාඩම් කරන්න ඉරේලිය නැතුව මොන ලයිට් වලින් පාඩම් කරුවත් ඇහැටයි ඔලුවටයි හොඳ නැහැ කියන්නේ. කියන්නේ රාත්‍රී වාචනය කරන්න දවල් කටපාඩම් කරලා රෑ ලයිට් නිවලා ගුරුවරයාට කියවන එකයි කරන්නේ. රෑ කියවනකොට රාත්‍රී වාචනය. ඒ කියන්නේ මේ ඉරේලියට දෙවෙනි සාපේක්ෂව කිසිම ආලෝකයක් නැහැ කියන සෞඛ්‍ය සම්බන්ධ. ඒ නිසා රාත්‍රී පොත් කියවීමෙන් තමයි කියන මේ ඇස්තරක් වෙන්නේ. ඒ නිසා ඒක එච්චර මේ මේ එකක් තමයි පොත් ඔච්චර කියවන්න ඕනේ. දෙක કૃතිමයි ලියarti කරන්න එපා. නමුත් අපි කරන්නේම ඒකමයි. හාන්සි වෙලා පොතක් කරගෙන යනවා. මට මතක් වුණේ ඔය ඔය කියන අර මේ මේ හිත කඩාන වැටෙන හිස කඩාන වැටෙන தત્ත්වේ පැන්නුවාට පස්සේ අරමුණක් නැතුව නමුත් මේ මතක මතකෙත් නැතුණත් ඒකට අවදි වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ අවදි වීම පිළිබඳව පාවොක්සයිට් ගේ අදහස් මේ පොත්වල ලියවිලා තියෙනවා. මේ ළඟදී මම දැක්ක කිරිබත්වල ඥානানন্দ ස්වාමීන් වහන්සේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඥානানন্দ ස්වාමීන් වහන්සේ තිබුණා කටුකුරුන්දේ. ඒකට මහචීසඩෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එක එකන එක එක අදහස් ප්‍රකාශ කරනවා. මම මේ පුද්ගලික විවේචන කරන්න හදනව නෙවෙයි මට මතකයි මං කියන්නේ පාවොක්සයිඩ් මතක් කරලා තියෙනවා මේක තමයි මේ භවංග චිත්තය කියලා තියෙන්නේ හුඟ දිනෙක මේක නිවන් දැක්කයි කියලා පටලවා ගත්තාම ගුරුවරයා ගෝලයි දෙන්නම අමාරු වෙනවා කියලා. කය කිරිපතන ඥානන්ද සාංශය සඳහන් කර තියෙන මේක අසඤ්ඤ සත්‍යය කියලා. සංඥාවක් නැති තැන මේකට ගිහිලා හුඟ දෙනෙක් නිවන් දැක්කයි කියලා කල්පනා කරනවා. නමුත් මැරිලා ගිහිලා උපදින්නේ කල්ප ගාණක් තියෙන මේ කය මිස හිත නැති බඹලෝකේ උපදින්නේ මේකත් අද භාවනාකාරයෝ වරද්දන තරක් කියලා. එතකොට මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළ තිබුණා මේ වගේ සතහන් සහ ආකාර නැත්තන හරතරා යන්න වෙනවා. ඒක හොඳ අවදියෙන් යන්න ඕනයි කියලා. එහා පැත්තට යන්න ඕනේ. මේක දකින්නකොට වෙන්නේ කො නින්දට වැටෙනවා නැත්තම් සැකපොදවන එකයි. ඒක හරහා යන්න ඕනේ. ඒ නිසා මේක දැනට භාවනා පිළිබඳව ලියවෙන පොත්වල සතහන් සතහන් වෙච්ච අතරමැද අවස්ථාවක්. හැබැයි ඒක එක නම් තම තමන්ගේ අභිමතිය අනුව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකත් ඇත්තට බොහෝ විට සත්‍යයට නැඹුරුයි. මොකද සමත භාවනා කරන කෙනෙකුට මේ උපචාර සමාධියේදී තමයි යෝග සිද්ධ වෙන්නේ. උපචාර සමාධියේදී සිද්ධ වෙන්නේ අරමුණ ගෙවිගෙන යනවා. නමුත් ඒ යෝගාවචරයට මේ අරමුණ ගෙවීමත් සමගම light or lightness එහෙම නැත්නම් සහැල්ලු බව හෝ ආලෝක සංඥා වෙන්න පටන් ගන්නවා. ඒකෝට මේක අඩුවේගෙන අඩුවේගෙන යන්න යන්න ආලෝකේ වැඩි වෙන නිසා වෙලාවක හිත ආලෝක සංඥාව කියන්නේ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. විපස්සනා යෝගාවචරයටත් එන්න පුළුවන් ඒක. හැබැයි හොඳට බලන්න ආනාපාන සති සූත්‍රයේදී පස්සම්බයං කාය සංඛාරං අසසීසාමිත සික්කති කියලා කියන්නේ මේ සංසිදෙන ආස්වාස් ප්‍රසවාස දෙක දක්ෂ වුණොත් ශික්ෂණය වුණොත් ප්‍රීතිය පහළ වෙනවා කියන්නේ. පසම්බයන් කාය සංකාරයන් ඊගාට දෙන පීති පරිසංවේදී. ඊට සුඛ. මෙතන ප්‍රීතිය නොලැබෙන්නේ මොකද්ද? එක්ක නින්දට වැටෙනවා නැත්නම් මේක සැක උපදවනවා. මේ දෙක අන්ත දෙක. ඒ අන්ත දෙකට වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාට වැටුනොත් ඔය ෆ්‍රිල්ස් ඇන් ත්‍රිල්ස් එන්න පටන් ගන්නවා. ඒක ඇතුලෙන් තේරෙනවා දැන් නම් පාර හරි නිකන් හොඳ කුමු දාලන ගතියක්. එහෙම නැත්නම් කියන ග්ලෑඩ්නස් කියන එක මොකද්ද මේ ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිගේ යනවා. ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංකාරං කියවට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං කියලා එකක් වෙනවා. ඒ දෙක බැලන්ස් කෙරුවොත් ඉස්සරහට බේන්නේ සුබ නිමිත. හේතු වෙනවද පිටියද? මම දකින්න නිතර බෙල්ල බෙල්ල ඉස්සරහන්නේ කඩන්න වැඩනේ පස්සට. හොදලා යන්න ඕනේ නැත්නම් අර ඉන්නේ කරා නැත්නම් හොදන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතන බැලන්ස් එක හරිය වැදගත් දෙපොලක සඳහන් වෙනවා ආනාපාන සති සූත්‍රයේ විතරක්. ඈ ඔව් සමහර භාවනා කරන කෙනෙක් නම් මගේ නෙවෙයි මම නෑ නෑ මේ ඒ කියන්නේ ඊට ඉස්සරහා උපචාර සමාධියේදී හැබැයි ඒක මේ ඩිස්කස් වෙලා නැතුව නෙවෙයි ඔය ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ එහෙම නැත්නම් ආනාපාන සති දෙවෙනි කොටසේදී හොඳට විස්තර කරනවා මේ උපචාර සමාධියේදී يعني සමථ සුද්ධ සමථ යෝගාවචරික උපචාර සමාධියේදී ගොක් පැටලෙන්සින පැති වැඩි කියලා භාවනා හැදිගලා තියෙනවා නමුත් හැඩයක් අරගෙන නෑ තව ඉතින් යෝගතර කොයි අතට යනවද දන්නේ නෑ අන්න එතනදී පුළුවන් තරම් සුතමේ ඥානයක් තියාන පුළුවන් තරම් චින්තාමය ඥාන ධාන ගුරුරුත් ලං කරගෙන හිටියොත් කිටිම මාර්ගයෙන් එහා පැත්තට දාගන්න පුළුවන්. හැබැයි එක සැරයක් දාගත්ත කියලා හරියන්නේ නැහැ. ජීවිතේ ආයෙ සැරයක් කරනකොට ආයෙ වැටෙන්න ඉඩ තියෙනවා. විපස්සනා විදිහත් ඒක වෙනවා. විපස්සනාදි කියනවා එක සැරයක් මාර්ග ඥානයක් වගේ ලැබපු කෙනාට නම් මේක ආයෙ එන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් හරිය ලස්සනට මේකම නෙවෙයි ওই විසුද්ධි මාර්ග අටුවා විස්තර කරලා තිනවා මේ වැඩේ වෙන්නේ දක්ෂ යෝගාවචරින්ට කියලා. මේක චිත්ත විසුද්ධි අවස්ථාව තමයි. දක්ෂ යෝගාවචර කියන්නේ දුස්සීලයටව භාවනා නොකරන එකට මේ ප්‍රශ්න එන්නේත් නැහැ. පළවෙනි මාර්ගෙන් ලැබුව එකට එන්නේත් නැහැ. නිසා දක්ෂ යෝගාවචරට හම්බෙන ඒ කියන්නේ සරු මවකට විතරයි ප්‍රසූත වේදනාව දැනෙන්නේ. හොඳ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්‍යාඥ පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුව ප්‍රසව වේදනා කිය. ඒක මේක ප්‍රසව වේදනාවක් වගේ එකක් නෙවෙයි තියෙන්නේ මේ දුෂ්කරයි. විද්‍යාඥයාට තමයි තේරෙන්නේ ඉගෙන ගන්න මනුස්සයගේ වෙහෙස කියලා තියෙන. විද්‍යාර්ථීන්ට තේරෙනවා ඉගෙන ගන්න කෙනෙක් ගන්න වෙහෙස. මෝඩයා හිතනවා මොකද රැතිස පාඩම් කරන්නේ අපි වගේ නිකන් හිතන්නේ ඉවරනේ කියලා. දැන් විද්‍යානේ විජානන්ති විද්‍යාඥ පරිස්සමන් කියලා. විද්‍යාව ලබා ගන්න මිනිසයා කොච්චර ඉගෙන ගත්තත් ඉවරයක් කරන්න මේ රෑදවල් මහන්සි වෙන එක තේරුම් ගන්නේ විද්‍යාර්ථීන්මයි. ඒ වගේ සඳහන් කරලා තියෙනවා නහි වන්ද්‍යා විජානಂತಿ වඳ ගෑණි කවදාකවත් ප්‍රසව වේදනාව විඳින්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක හින්ට් එකක් ගහලා තියෙනවා. ප්‍රසව වේදනාව විඳින්නේ සරු අම්මා කෙනෙක්. ඉතින් අම්මා ඊට පස්සේ දරුවන් ඇති අම්මාලා, දරුසරු තල්පෙන්නාලා, දරුවන් නැති අම්මාලා නිකන් ඉඳිති බුම්මාලා කියලා මේකත් පෙන්වනවා භාවනා කරලා ගන්න මේ දුක يعني අපි මේ බෙහෙත දීලා ගන්න දුක බුද්ධ ආදී උතුරන් වහන්සේලා විසින් සාදු සම්මතයි. මෝඩයෝ කියන්නේ පිස් මේ කාලා බිලා නිකන් එන්න බැරි කමට භාවනා මැදයත් අන්න ඕන කියලා ගෙදර තියෙන වට්ටි මුට්ටි හොදන්නෙත් නැහැ විලා බලම් නිකන් හොදන්නෙත් නැහැ භාවනා කරනවා කියලා බයි. ඒව ගණන් ගන්න යන්න එපා. ඒව ගණන් ගත්තොත් ඒ ඒගොල්ලන්ගේ මට්ටමට අපිට වැඩ. විද්‍යානේව විදානන්ති විද්‍යාජන පරිශ්‍රම. අපි මේ ගන්න පරිශ්‍රමේ ගන්නේ බුද්ධ ආදී උතුම්මන් හසල විතරයි. අනික කවුරුරු බයිනකොටම හරි සතුටක් තියෙනවා. අර මේ මේ කිව්වා වගේ කඩදාසි වලින් ගහනවා ඔළුවට කරන වතුර ඒව සාහතික අපට. අපේ නිර්හංකාරකම අපි දක්වනකොට අපිට ඒ වගේ උසුළු විසුළු කරන එක තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. මං ගිය ගමනේදී මට මල් දඬු මුගුරු තමයි හම්බුනේ මල් පොකුරු නෙවෙයි. ඒ බුදුහාමුදුරණත් එහෙමනේ. ජනසත් එහෙමයි. ඒ නිසා අපේ තාම මේ වෙනකන් අපිට එහෙම પરම්පරාවක සුවඳ තියෙනවා. ප්‍රසව වේදනාව සඳහා ඉදිරියට પરම්පරාව සුවඳ දෙන නිසා ওই මිනිසු කරන විවේචන හොඳ නැහැ. කියන්නේ නොදන්න ජනතාවගේ විවේචන අපිට ඕනේ අපි යන ගමන අපි හිතන්න ඕනේ මේක ආර්යයන් වහන්සේලා ගිය පාරක්. මේ ලේසියට යන ගමනක් නෙවෙයි, ලාභ සත්කාරයට යන ගමනක් නෙවෙයි. මේකේ එන දුක කියා ගන්නත් එපා දන්නේ නැති කෙනෙකුට. කියපු ගමන්ම පිස්සු කියලා කියනවා. ඇත්තනේ ඇත්තට තමයි පන්නන් කියන සාධාරණ කියලා අපිට පිස්සු කියන්නේ. ඒ කියනවා මේක පැත්ත කරලා මොකක්වත් නැතුව මේ බලහන් ඉන්නවා කාලා බිලා හොඳට ලෙඩකුත් නැහැ මොකක්වත් නැතුව බලනකොට ඕන කෙනෙකුට හිතනවා මේ කීල කුඹුරක් කොට බලලා මං කියන්නේ. නැත්නම් පොල් ගෙඩියක් අද බලලා එහෙම මොකක්ද කරන්නේ? ඔහේ අද්දක වහගෙන නැති ඉසුබයි. ඉතින් මං කියනවා හරි වටනවා ඒ එහෙම කියලා ගහන්න නැති එක වටිනවා බැලලා නතර වෙන්නේ. ගැහුවොත් වෙනවා මැරුවේ නැති එක වටිනවා. කියලා ඒ කට්ටියට සැලුට් එකක් දාගෙන වමන සිග්නල් දාලා ලකුණට කැපුවා ගියා. කියෝ මේ මේ මොන පිටුවදාන කීයක් හරි හම්බ කරන කන්න බල මේ හතරයන් තැඟක් තියෙනවා මොකක් කරන්නේ නැතුව හිඟ පිඬු වාතේ වඩන කියලා <laughs> ඈ හිඟමනේ යනවා ඒ නිසා අපි මේ විඳින වේදනාව අරකින් කියන්නේ විද්‍යානයේ විඥානන්ති විද්‍යජන පරිශ්‍රමයි ඉතින් ඒක නිසා මේ ධර්ම සාකච්ඡාවලදී එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ සූත්‍ර කියවනකොට ඒ පැත්ත උනන්දු කරලා දෙනවා අපිට නිකම් පන්නරයක් කරන් දෙනවා අපිට මේ පාර වැරදිලා නැටි බැරි කමට නෝන්ජල් කමට යන ගමනක් නෙවෙයි. මේක මේ පරිශ්‍රමයේ වටින පරිශ්‍රමයක් කියලා. අවසන් සම්මතයේ සම්මතයේ සුද්ධ සම්මතය යනවා නම් ඉබේම විපස්සනාවට හැරෙන්නේ මොනවාවෙන් හරවන්න වෙන්නේ. එහෙම කියන්න බෑ. හැරෙන වෙලාවල් එන්න පුළුවන් ඊට කලින් හොඳ සුතමේ ඥානයක් තිබුණා. එහෙම නැතුව ඇසුර තියෙන්නේ මේ කවුද මේ හොඳ මේ විපස්සනා ගෲප් එකකට නම් නිකම්ම යන්න පුළුවන්. හැබැයි මං කියන ඩේන්ජර් එකක් තියෙනවා. ඒකට මමත් වග කියන්න ඕනේ. ඒ වගේ විපස්සනාට බරිත බර කට්ටියත් එක්ක යනකොට සම්මතිය දිනු කිරීම අගේ කරන්නේ නැතුව එයාට උසුළු විසුළු කරනවා. ඒක ඒක ඉච්චර වටින වැඩක් නෙවෙයි. එයාට සමතේ ගිහිල්ලා ඕනතරම් විපස්සනාට එන්න පුළුවන්. සුද්ධ සමතේ හොඳයි. එයා හැබැයි නිතරම දැනගන්න ඕන සුද්ධ සමතේ කෙලවට යන්න බෑ. අපිට වෙලාවක මේ සමතෙන් ඇතිවෙච්ච මේ යථා ඇති ඇති දැකීම තුලින් වෙලාවක අනිත්‍ය දුක දාන්න වෙනවා කියන්නේ. ඒක අවශ්‍ය කරනවා ඒක නම් මම පිළිගන්නේ හරි මේ උපදේශ නැතුණු කරන්න පුළුවන් කියලා. මොකද අෂ්ට සමාපatti ලැබනකම දැන් සිද්ධාර්ථ ගෞතම තාපසතුමා අෂ්ට සමාපatti ලැබුණා. ඒතකොට සම් ඒක විදර්ශනාවට හරවන්න කෙනෙක් හිටියේ නැති නිසා නේද තින්නේ. ඊට පස්සේ ගොසත්තු ඒක පිළිතුරු කරලා වඩින සානත් උත්සාහයෙන් වාගත්තන නිදර්ශන එතකොට දන්න ගුරුසුර නැතුනොත් නම් මේකේ තියෙන අර පහසුකම් වලට මේ ඇලෙනවා ඒක ඒ කාලේ මම හිතන්නේ මේ වෙලාවේ විශ්වයේ කවුරු හිටියේ නැහැ. නෑ ඒක නිසා. කියන්නේ ඒ වෙලාවේ. එදා දැන්තත් ඒ අර සමතේදී ලැබෙන මේ සුඛ විහරණය කියන්නේ සනීපයක් දැනන සැපක් දැනන. ඒ සැපට ඇලෙනවා හරි හරි බුදු උපදේශ ලැබුණොත් කියන එක තමයි මම කියන්නේ. ඒක ඒක ඒක ඇත්තටම අනුතුරු දක්විය යුතු ක්‍රමයක්. නමුත් ඒක ඕනට වැඩි එම්ෆසයිස් කරොත් ඕනට අවධාරණය කෙරුවොත් ඒ සමත නිමිති පහළ වෙනකොට බයක් ඇති කරගන්න. ඒක අවශ්‍ය නැහැ. මේක ඕන තරම් මේ ඒක අර සංයුත්තනිකායේ පළවෙනිම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දේවතාවෙක් ඇවිල්ලා සරුවතනසින් අහනවා මේ නිදුකානිනි මම ගොඩාක්කල් සංසාරේ දිහා බලන් තියෙන දීර්ඝායස්ක දෙවි කෙනෙක් මේ ගඟ පීනන්න හොඳ දෙනෙක් මහන්සි වුණා කිසි කෙනෙකුට එහා පැත්තට ය아가න්න බැරි වුණා ඔබ වහන්සේ කොහොමද ගියේ කියලා මම ඇතුළත නතර වුණෙත් නෑ මම පිටතට විසිරී ගියෙත් ඇයි කියලා ඊට පස්සේ මේ දේවදා කියන මට තේරෙන්නේ නැහැ මේ කියන කතාව කියලා. ඊට පස්සේ කියනවා මම සීතල වෙලා නතර වුණා නම් මේ ගඟේ ගිලිලා නැහිනවා. ඕනට දඟලන්න ගියා නම් ගහගෙන මම ගහගෙන යන්න දුන්නෙත් නැහැ, ගිලිලා නැහින්න දුන්නෙත් නැහැ. එන රළ පහර එහාට ගියා කියලා කියනකොට ඒක මේ පන්දිසාංශය සඳහන් කරන්නේ භාවනා සම්පතෙන් නෙවෙයි විදර්ශනා භාවනා කරනකොට තමයි විශාල ආලෝක විශාල ඒ සමත සුඛ ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒ ස්වාංශ මතක් කරනවා ඕකට දැන් ආශාව ආපු නිසයි ඔතෙන්ද යන්නේ ඕක තියාගන්න ආශාව නැති කරගන්න. නිකන්ති නැති කරගන්න. හැබැයි මේක ගමනට හරි පහසුයි. එහෙම වුණොත් පැය ගණන් දවස් ගණන් ඊට පස්සේ දිගට යන්න හිතෙනවා. මොකද ඒ රසය ඒක හරි වටිනා. නමුත් ඒකට නිකාන්ති ශක්තියක් තියෙනවා. කාන්දන් ශක්තිය. ඒක තමයි තණ්හා මාන දිට්ටි ලාටුව වෙන්නේ. ඒක හරියට ඒ ප්‍රමාණය දැනගෙන කියන්නේ අපි මේ මේ ජාපාල භාවිතයට ගන්න ගියාම ඒක විසමරලා ගන්නෙ. ජාපාල අරගත්තට විසමරුවට පස්සේ බෙහෙතක් ඒක. විසමරුවේ නැත්තම් ජාපාල කැලලා කියන ඉනේ ගහගෙන හිටියත් ඇති කියන බුසල අටුවක බත් කාලා ජාපාල මුලක් ගහගන්න කියන බඩේ ඒත් දිරවනවා විෂමරන්න ඕනේ පැහැදිලිවම. ඒක පැහැදිලිවම. ඒක බුද්ධෝත්පාද කාලේට ඉස්සලා ඒකයි කාටවත් බැරි වුණේ. නමුත් මෑත කාලේ මට මම මට පැවිදි වෙන්න ඉස්සලා මං ගියා බලංගොඩ ආනන්දමයිති නායක හඳුරු හම්බෙන්න. ඒ ගියලාදී මං එව ස්වාමීන් වහන්සේ මෙච්චර මේ ධානයෙන් සම ධානයෙන් උසස් වෙලා හිටියේ රජන රමණ මහරිෂි. එතනින් ගියාම නිසර්ගදත්ත මහරජ කියන බණ ඉතාමත්ම ගැඹුරුයි. ඉතාමත්ම විපස්සනාවක් තියෙන. ඒ දවස්වල මට නිල්ලම ගියාම එක දවසක් මම මේ කොට්ට දාන කාමරේද කොහොත මට හම්බුනේ ගිහිල්ලා වාඩි වෙලා මම මේ පොතේ පරිච්ඡේද දෙකක් කියවුවා ඉඳගෙන ඇතිවෙච්ච සතුට හරියටම කතාවට කතා කරන හැටි පැය තුනක් පොත හේමම තියාගෙන මට අවදි වෙනවා ආයෙත් සමාධියට ආයෙත් අවදිනවා ආයෙත් මට හිතෙනවා මේ මිනිස්සු කොච්චර ලස්සනට හිටියේ මේ කියලා තියනවාද කියලා ඊට පස්සේ මම නායක හඳුරන්නේ කිව්වා ඊට පස්සේ කිව්වා දැන් ඔය බුද්ධඝංකාරය අබුද්ධඝංකාරය කියලා කිව්වට සෑ ලෝකේ සෑම මුල්ලකම විපස්සනා පැතිරලා ඉවරයි. උපනිෂද් ධර්ම අද Hindu ආගමේ තියෙන සේරම බුදුජානනාංශයේ කොටස් ලං කරගෙන තියෙනවා. මොකද ඒ ඒකොල්ලෝ මේ මානව හිතේ පරිණාමයක් මේ උපනිෂද් වල ලියනවා කියලා බමුණු ආගම් හෝ Hindu ආගම් නෙමෙයි දැන් බුද්ධ මතේ තියෙනවා. ඒක නිසා ඕන කෙනෙකුට මේ ඒක දැන් නෑ කියන්න බෑ. ඒ කියන්නේ ඉර පෑවුවට පස්සේ Taman දොර වහගෙන හිටියට ඉර එළිය නෑ කියන්න බෑ. ඒ නිසා ඕනම කෙනෙක් ගාව සරුවඥ දේශනා කරපු ඇත්තම ශ්‍රේෂ්ඨ සොයා ගැනීමක් නෙවෙයි විපස්සනා සමත කරන අය තුලට තියෙන්න පුළුවන්. ඉතින් අර බුදු වෙනදා පහළ වෙන්න ඉස්සලා ඒ තත්ත්වෙ තිබුණේ නෑ. ඒ නිසා දැනට තියෙන්නේ බටහිර අකල්පණුව විපස්සනාවමයි සමතේ නොකළ යුතුයි කියන නිකන් ඇලර්ජික් ගතියක්. ඒක මේ භාවනාදී සමහරු හරියට බයයි ආලෝක පහළ වෙනකොට. හරි බයයි මේ සමත ලකුණු පහළ වෙනකොට. ඒක නිකන් අර මේ මේ කුමාරතුංග මුනිදාස කියලා තියෙනවා බඩේ අජීර්ණ වෙච්ච මිනිහට ආහාර පේන්න බෑ කියලා. උට ආහාර ගන්න රුචියක් එන්නෙම නැහැ කියලා. ඒ වගේ තමයි ව්‍යාකරණ දන්නේ නැති එක්කනට ඈ භාෂාව ගැන කතා කරන රෝගින ඔය නන්න නල වේදේ මොකටද මේ අපිට වගේ කතා කරන්න බැරිද කියලා මිනිහාරගේ ගොඩින්ම මග හරින්නද මොකද උදන්නේ නැහැ ඒක. ඒක නිසා කියලා තියෙනවා මේ මේ අජීර්ණ හැදිච්ච එකට ආහාර විස වුණාට මේ ව්‍යාකරණ දන්නේ නැති මිනිස්සු තමයි මේකට කතා කරන්නේ ව්‍යාකරණ දන්නේ කරන එක රසයක් තියෙනවා. ඒ වගේ සමතේ කෙරුවත් ඒක හැබැයි අන්තිම අන්තිමට යන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් සමතේ ගත යුතු ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් මේ ගමන හරි දුෂ්කරයි. මේ ගමන නිකන් කටුවත්තක් ගල් මේ මේ දූවිලි පාරක ඇදගෙන යවගේ හූරගෙන යනවා. ඒක පුළුවන් තරම් සමතේ කිට්ටු කර ගන්න ඕනේ. එතකොට සුඛ ප්‍රතිපදාවට වැටෙනවා. හැබැයි සමතේ තියෙනවා නිකාන්තිය. ඒ කාන්දන් ශක්තිය පිළිබඳ නිතර අවදියෙන් යනවනම් ඇත්තටම විපස්සනා කට්ටිය ඊර්ෂ්‍යා කරන්න වටනවා සමතරා යන අයට. ඉතින් හරි හරි මේ මේ වාහනයක නැගලා ගොඩ වෙලා යන වගේ ගමනක් තියෙනවා. විපස්සනා තියෙන නිකාන්තිය. ආලෝකයෙන් විපස්සනා උපක්ලේශවල ඉන්නේ. හැබැයි ඒක මේ මේ සමතේ වගේ වඩලා ගත් එකක් නෙවෙයි. අතුරු මඟ හම්බෙන එකක්. නමුත් සමතේ ඊටදී භයානකයි ඒක. විපස්සනාදිත් විනාසයි සමතෙත් විනාසයි දෙකේදිම තියෙන එකම නිකාන්තිය. නමුත් සමතේදී අහුවෙන තියෙන ඉඩ වැඩි. මොකද විපස්සනාවෙන් තොරතුරු ලැබිලා නැත්තම් මේක භාවනා ලොකු දියුණුවක් කියලා හිතන. ඇත්තටම භාවනා දියුණුවක් තමයි. නමුත් අපි දැනගන්න ඕනේ ඒකේ අනතුරක් තියෙනවා. ඒකට කැමැත්ත පහළ වෙන්න පුළුවන් කියන එක දන්නවනම් ඒක කියන්නේ හොඳ high potential ඒකයි මම කියන්නේ. දෙනුම් තුල ගතා ගන්න. ගුරු උපදේශ නැති වුණා නම් අමාරු වෙනවා. ගුරු උපදේශ හෝ එහෙම නැත්නම් එයා දෙතුන් සැරයක් කාලා තියෙනවා නම් ඒ අමාරු වැටලා තියෙනවා නම් ඒත් වෙන්න පුළුවන්. ඒ වගේ විචල්‍ය සාධක තුන හතරක් තියෙනවා. ලංකාවේ දැන් ලංකාචින භාවනා ක්‍රම දෙක තුනකින් ඕනකට වැඩිය සමතය අවධානය කරන නිසා අනතුරක් තියෙනවා. මේ බටේ රටවල වලත් ඒක තියෙනවා. නමුත් මම එකයි කියන්න හදන්නේ එහෙම සමතය කියලා කියන්නේ 100ට 100ක්ම බැහැර කළ යුතු එකක් නෙමෙයි. ඒකේ කළ යුතු ප්‍රයෝජනේ වටහාලා සාවිච්ච කරන්න පුළුවන් නම් සමත යෝගාවචරය විපස්සනා යෝගාවචරයට වැඩිය සුවසේ මේ ගමන ගමන් කරනවා. ඒකයි ඒකේ තියෙන ධිට්ඨ ධම්ම සුඛය. දැන් මේ විශේෂයෙන් ආනාපාන සති කිරීමෙන් අපි කරන්නේ විසුද්ධිය ඇති කර ගැනීම. ඒකෙදි ඥානාරම් මහානායක හඳුරුගේ පොතේ තියෙන චිත්ත විසුද්ධියයි, ධිට්ඨි විසුද්ධියයි, කාංකාවිත විසුද්ධිය කියන බොහෝම අති ගැඹුරට යන්නේ නැතුව මේ ආනාපාන සති භාවනාව තුළින් කෙනෙකුට පුළුවන් වේ විසුද්ධිය තුන ලබා ගත්තොත් අපායগামী වන එක වළක්ව ගන්න. ඔකන්නේ චුල්ලසෝතාපන්න. ප්‍රශ්නේ අපි අතර මේක තමයි සූත්‍රය අරගෙන තියෙන මේ සැරේ රතවිනිද සූත්‍රය. අපි එදා නිකන් පරිසරය රකස් කරගත්තා විතරයි ඊයේ. ඒකෙදි පෙන්ලා තියලා තියෙනවා කොහොමද මේ එකින් එකට එකින් එකට විසුද්ධි මාර්ග මේ විසුද්ධි ක්‍රමේ පිරිසුදුලිය පිරිසුදලා යන ක්‍රමය මේකෙදි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මඟ අරින්න බැරි එකක්. ඒකට මහසි සාරික පොතේ පැහැදිලිවම විසුද්ධි ක්‍රමේ යනකොට උන්වහන්සේට උත්තරයක් දෙන්න වෙනවා මොකද්ද චිත්ත විසුද්ධිය කියන්නේ. ඒ සංස්කරණ සුද්ධ සමතේනේ. ඒකට ඒ සංහසේ තුන්වෙනි පරිච්ඡේදය කියලා කියනවා සමත ක්‍රමයෙන් උපුටා අරගෙන. සමත ක්‍රමයෙන් දෙන උපුටා අරගෙන සමතයක් කරනකොට යම් ආකාරයට හිත කීකරු වීමක් වෙනවද? යම් ආකාරයට හිත සම්බර වීමක් කරනද? ඒක ඒ ක්‍රියාශක්තිය විපස්සනාවෙන් අරගෙන යන්න වෙනවා. ඒකට අපි සුද්ධ විපස්සනා සමතය කියලා සමාධිය කියලා කියනවා. අරක සමත සමාධිය. නමුත් සමත සමාධියෙන් එන කෘත්‍ය විපස්සනා සමාධියෙන් උනේ නැත්තම් නැත්තම් යමාර අදාළ සමාධිය සමතය ඇති උනේ නැත්තම් මේ ගමන යන්න බෑ. එතකොට වෙන්නේ ෆිලොසොෆයිසිං. චින්තාමේ වශයෙන් දිනුනේ නම් මිසක භාවනා මාසයෙන් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒකට තුන්වෙනි පරිච්ඡේදය අරගෙනම තියෙන පොතේ සමතියෙන් උපුටා දැක්වීම. ඒ ප්‍රායෝගික කෘත්‍ය වෙන්න ඕනේ. මොකෙන් හරි වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මොකද ඉස්සර සම්මා සහන්තුන්ගේ ඉන්නේ කට්ටිය ගොඩක් සම්පතින්ලා හැබැයි දුන්නකට ඒගොල්ලෝ ස්තුතිවන්ත වුණා. ස්තුතිවන්තලා කියලා කිව්වා මේ ඕස්ට්‍රේලියා වගේ රටක බ්‍රහ්මන් සාමුද්‍ර අවුරුදු 20ක් විතර ඇති කර මේ පරිසරය නිසා සංඝ ගෞරවය තියෙනවා. බුද්ධ පූජා කරනවා. ඒ පරිසරය ඇතුළේ තියෙන වගේම පැයක් දෙකක් වාඩි වෙලා ඉන්න හදාගෙන තියෙනවා. ඒ වගේම සුමානයක් දෙකක් භාවනා කරන්න ඕන කියන එක හදාගෙන ඉතින් ඒක ඔක්කොම ඇත්තටම ලොකු ප්‍රභාවයක් නේ ඒක ජීවිතයකට ඒ වගේ දෙයක් හදාගත්තට පස්සේ ඉතින් ඒකට අවශ්‍ය කරන විපස්සනා වැටෙනකොට පිපෙනා වගේ අර නෙලපු මල් වට්ටියකට පතුරු ගන්නවා වගේ ඒගොල්ලෝ කියනවා අපි කොච්චර වාසනාවන්තද කියලා මේ ශාංශ අපිට පරිසර ලැබලා දීලා තිනවා ඔබ වහන්සේත් අර තේජනී හමුදුරට ඇවිල්ලා සේවයක් කරලා තියෙනවා ඔබ වහන්සේලා ඇවිල්ලා හරියට හිතට ඕන දේ දන්නම අපිට තියෙන්නේ මේ දෙක සමබර කරන එක විතරයි. ඒ සම්බර කරන්නේ නිවන් දැකීම විතරයි. වෙන මේ ලාභ සත්කාර පෝෂණ බුද්ධ ආගම පතුරවන්නත් ඕනේ නෑ මේගොල්ලන්. ඒගොල්ලන්ට ඒක අදහසක් මොකුත් නෑ. ඒක මිනිස්සෙක් ඇවිල්ලා කතා කරා එයා ඇත්තටම හොඳ මේ ෆිසික්ස් හොඳ টොප් සයන්ටිස්ට් කෙනෙක්. හොඳ තරුණයා. වාණිජික මං කිව්වා වැන්දේ නෑ. මට තරහ වෙන්න එපා කිව්වා. වාණිජික මම බුද්ධ ආගම්කාරයෙක් නෙවෙයි කිව්වා. මං කරවබන හිටියා. ඊට පස්සේ මම කරන්නේ ස්වාමීන් වහන්සේ ගෝයන්ක සිස්ටම් එක මේ මුළු ඇඟම අබ පුපුරනවා කියනවා. මයි මේ කතාව කිව්වොත් ඔබ වහන්සේට අර ඕනම කෙනෙකුට හිතනවා කියනවා මට මොකක් හරි අමාරුවක් කියලා. මම දන්නවා ඒක මේක පැහැදිලිවම භාවනාවක් කියලා. හැබැයි මම ඒකවත් අහන්නේ නැහැ කිව්වා කාගෙම. ඒ තරම්වත් මට ඕනේ නැහැ. මම දන්නවා මේක ප්‍රകൃතියක් කියලා. මට මේකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම කෝ මේක උඹ හිතාන ඉන්නේ කහරි භාවනාවට ගියාට පස්සේ මේක බලවේග පේස කර්මාන්තයක් වගේ තමයි. ඒත් ඇතුලේ වැඩ තමයි. කොයි වෙලාවකත් මේක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ කතා කරලා ඉවරලා හොඳයි ඔබ වහන්සේගෙන් මයිකට කිසිම බාධාවක් උනේ නැහැ මම සතුටු වෙනවා කිව්වා. මම කිව්වා උඹ ඇයි බුද්ධහංකාරයක් නෙවෙයි කියලා කිව්වේ කියලා. ඊට පස්සේ කිව්වා මම උප්පත්ති බුද්ධහන මම කිව්වා උඹ විතර බුද්ධහංකාරේ ලෝකෙම නැහැ කියලා. මෙච්චර භාවනා කරලා හරි ගසගත්තට පස්සේ ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ආවෙත් හැතැම්ම 300ක් ගෙවන ඔබ වහන්සේ හම්බ වෙන්න මම දන්නවයි කිව්වා මේ කතාව. හැබැයි මම කැමති නැහැ කිව්වා බුද්ධහංකාරය කියන්නේ. හැබැයි මගේ හිත වැඩ කරන්නේ කැඟ වැඩ කරන්නේ පුපුරන අබ ටිකක් වගේ කියලා වේන එක මම වේලෙන්න බදෙන්නේ නැහැ කිව්වා. දිගටම රැත් නැහැ දවලත් නැහැ කිව්වා. දිගට අදිනවා කිව්වා මම දැනගත්තා මේක පැහැදිලි වෙනසකට යන්නේ කියලා. ඒ සුමානිම ඌ ඉඳලා දිගට දෙසරයක් අපිට අසුද්ධ කරන්න ආවා. අපිට කිව්වා බොහොම සතුටක් මට තියෙනවායි කියලා. මම වෙන කෙනෙකුට කිව්වා මගේ ආගමේ හෝ පවුල කෙනෙකුට පැහැදිලිවම මම වෛද්‍ය පරීක්ෂණ ලක් කරනවා. මුදල් රෑ නැහැ දවල් නැහැ මේක පුපුරු ගන්නවා. මිනිහා කියනවා පැහැදිලි භාවනාවක් කරන බව මම දන්නවා. මේකයි මේ ආවේ. මම කැමති නෑ බුද්ධ ආගම කියන්නේ. හැබැයි මම මේක අරින්නේ නෑ. මම මැරුණත් මේක අරින්නේ නෑ කියලා පුදුම මේ විශ්වාසකින් වතා කරන්නේ. නෑ ඒ මාන්‍ය වාසියට හරවගන්න. එතනස ගොහන්තර එක දවසක් කිව්වා නේද කන්දුලයක් නැති කෙනෙක් ඒ කියන්නේ මේක කරොත් ඒ තවම. ඈ? සීලයක් කියන්නේ නාගමක කෙනෙක් කරන නිසා ඒ වේදනාව වැඩියෙන් දැනෙනවා කියලා කියන්නේ සීලයක් නැති නිසා අර මොකද ගොල්ඩන් එක් මාස් ටික දානවා වගේ වැඩිපුර වේදනාව දැනෙන්නේ ඇති සීලයක් ඒකට හේතුව මං කියන්න හදන්නේ සීලයක් නැති කෙනා උගාක් වෙලාට තමන්ගේ දුස්සීලකම නිසා හැම දුකක්ම හිතනවා මේ මම මම දුස්සීල නිසා. මේක උනේ කියලා අරක පශ්චාත්තාපේ පරාජිත හැඟීමටම හේතු කරනවා. ඉතින් මේ මිනිස්සේ අත්කිලමතාණුවකට යන්න තියෙන ඊට වැඩි. තමන්ට තමන් දෙස්ති ගන්න මට්ටමට. මේ මේ කියපු චරිතෙද වෙලා තියෙන මේ මිනිස්සයා දන්නවා මේක විඳ ගන්න බැරි එකක්. නමුත් මේක පැහැදිලි භාවනාවක් කියලා විනිය කියන්නත් ලැජ්ජයි. මේ කියන්නේ හොඳටම දන්නවා ඒක. නිකන් දන්න ෂුවර් එකට මේක භාවනාවක් කියලා. විඳ ගන්න බැරි තරම්. ඒ නිසා කාටවත් කියන දොස්තරලට කියන්නෙත් නෑ භාවනා ගුරුන්ට කියන්නෙත් නෑ ඌ තනියම කාගෙන ඉන්නවා මේක ළඟදිම දවසක ඉවර වෙයි කියන විශ්වාසයෙන් කරගෙන යනවා මට හරි සතුටක් ඇති වුණා නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පිළිබඳ වැටහීමයි ත්‍රිවිධ රත්නේ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සරණ යෑමයි තොරව නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නෑ එහෙම එකක් මෙතන තර්ක වෙන්නේ නෑ. නමුත් මේ මනුස්සයා අස්පනා පිට පේන දේ හදිහට sannivedana කරනවා. ඔයදී අර කියන්නේ අර බහුමිගේ තිබ්බ මට්ටමින් ධම්ම ලෝකෙට යන්න පුළුවන්. මනුස්සයින් හරියට බ්‍රහ්ම ලෝකෙ ගියත් පොඩි දෙයක් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක්නේ. ඔය කෙලිම අපායට යන්න ඉන්න කට්ටියනේ. ඒකත් ලොකු දෙයක් නේ. ඒත් මේ මචං හොඳටම දන්නවා. ඒක කිසියම් ආලවට්ට මොනවාක්වත් ඕනේ ඇති දේ ඇති හැටියට දකින්න එක මට සිද්ධ වෙනවා. මේක අකමැති වුණත් මම දන්නා මේක ධර්මතාවයක් බව. මේක නිසා මම කාටවත් කියා පාන්න යන්නෙත් නැහැ ගුරු උපදෙස් ලබන්න යන්නෙත් නැහැ මම දිගට පුළු පුළුවන් වෙලාවට මහා මේ ගෝයන්කා සිස්ටම් එකට ගිහිල්ලා පුළුවන් තරම් අවශ්‍යකන තියාගෙන දුකක් තමයි නමුත් මේ දුක මට සැපයි මොකද අස්පනා පිට පැමිණිච්ච දුක මොකක්වත් නැහැ ඒ මනසේ ඒක කියනකොට මට සතුටක් ඇති වුණා ඒ මනසට ඒ ඇති වෙච්ච தত্ত্বය අපි නම් හුඟා කියලාට ඒක රිකෝයිදකම් කරන්න යනවා ඒක බය වෙනවා ඒක කියන පැහැදිලිව මේක විපස්සනාවක් මේ කියන්නේ ඇති හැටි දැකීමක් මම දන්නවා මම කිසිම ගුරුවරයෙකුට කියන්නේ කිව්වොත් ඒගොල්ලෝ පටලනවා ඉතින් ඒ නිසා මට හිතුණා මේ මිනිස්සු ඇත්තටම මේ අර ඕස්ට්‍රේලියාවක වගේ රටක ඉඳලා හිතන්න අපි මේ වගේ ඉන්නකොට බුද්ධ ධම්ම සංඝ අනිච්ච දුක්ඛ අනාත ඇත්තටම අපිට කියගේ. ඉතින් මේ මිනිස්සු ඉන්න තැන ඉඳලා මෙතෙන්ට ආවයි කියලා කිව්වට පස්සේ ඒක ලොකු විප්ලවකාරී ගමනක් මේ මිනිස්සු යන්නේ. මේ මම හරි සතුටුනා ඒ ඉතින් කියන්නේ මනුස්සයා කියන්නේ වඳින්න බැරි වෙච්ච එක ගැන. මට මට මට අනික ඔක්කොමලා මට ප්‍රශ්නයක් නැහැ. අනිත් ඔක්කොමලා වඳිනවා. එයා කිව්වා මම බැලුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මට වඳින්න දෙන්නේ ඔබ වහන්සේට මොකද හිතන්නේ මම කිව්වා මට වැන්දත් එකයි නැතත් එකයි. අය එහෙනම් ලොකු දෙයක්. ඉතින් මං කිව්වා මේ ඉන්න කට්ටියගෙන් උඹ ඇත්තටම මම බොහොම ගෞරවයෙන් සලකනවා. තව තව ඉංජිනේර කෙනෙක් ඇවිල්ලා මුල් ටිකේ වැන්දේ නැහැ. ඒ වන්දනා කරන කරබන් හිටිය පස්සේ මනසට කිව්වා මට දැන් පුළුවන් තරම් ගෞරවයක් ඇති වෙනවා මම වඳිනවා කියලා. අර මනසේ කව සාන්තිය මට අගෞරවයක් මොකක් ඔබ වහන්සේ කියලා මට මේ රට රාජ්‍යකින් ඉඳලා ඔබ වහන්සේලා අපට ගන්න බෑ ලොකු ගෞරවයක් තියෙනවා. නමුත් මේ සම්ප්‍රදාන කුල විදිහට මට වඳින්න බෑ. සවන්ස මම වඳින්නේ මම වරද වට ගන්න එපා. මොකද මම බුදු මේ ශ්‍රද්ධාව නැද්ද කියලා කියන්න බෑ. මනස කියන නෑ. නෑ එහෙමනම් මෙහෙම අහන්නකෝ. එහෙනම් වඳිනවා කියලා කියන්නේ ශ්‍රද්ධාවද? නෑ. මේ මිනිස්සයා දවස් 10ක් නිවාඩු දාගෙන මේ රිට්‍රීට් එක බුක් කරන්නේ පොඩි පොඩි කුසල ඡන්දකින් නෙමෙයිනේ. මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ රත්නේ කියන්නේ විශේෂයෙන් ත්‍රිවිධ රත්නේ පැත්තේ තියෙන බුද්ධ බුදුන් සරණ නොගිය පුද්ගලයෙකුට පුළුවන් මාර්ග ඥානය පහළ. හරි බුදුන් සරණ ගියේ නැති කෙනෙකුට බෑ නමුත් මේ බුදුන් සරණ ගියේ නැද්ද කියලා කොහොමද දන්නේ? නෑ බෑ. බෑ බෑ මම ඒක ඇත්ත බුදුරජාණන්. දැන් බඳිනවා කියන එක සංස්කෘතියත් එක්ක එන එකක් නේ. වැඳීම ගැන නෙමෙයි. දැන් මම ශ්‍රද්ධාව නැති එකම නෙවෙයි. දැන් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ මුල ඉඳන් තියෙන මිනිස්සු තව මිනිසෙකුට වඳින. ඒක ඒක නොකල යුත්තක්. අපි අනිම මෙහෙම තිබ්බට එයාට පේන්නේ ඒ සංස්කෘතිය විදිහට මේ මගේ සංස්කෘතිය. ඒගොල්ලන් සංස්කෘතියේ මුල ඉඳන් ගන්න තව කෙනෙකුට මිනිස්සේ වඳින්නේ නැහැ. නමුත් අපේ සංස්කෘතියම නෙවෙයි අපිට බෞද්ධ සංස්කෘතියක් තියෙන නිසා අපි පූජනීය සිල්වතුන්ට අපි වඳිනවා පුංචි කාලයක් ඉඳලා පුරුදු කරලා බැඳීමෙන් සරල යනවා කියන්නේ බෑනේ ඉතින් ඒක ශ්‍රද්ධාවනේදී අධිකම කියන්නේ මම අදහස් කරන්නේ බුදුන් සරණ යනවා කියන්නේ බුද්ධන් සරණම් කියන්නේ වැදගෙන ඉන්න එකම නෙවෙයි අර සංඥාවක් විතරයි මෙතන තියෙන්නේ මනසින් ගන්න පුළුවන් මේක මේකට එන්න කියන්නේ ඇතුළට මම සරණ යනවා කියන එක එනවා කියලා කියලා තමයි සම්මාස මානසිකවනේ ඒක ඔව් හිතේ මිනිස්සයා වැන්දේ නැහැ කියන එක නෙවෙයි මම තර මගේ තර්කයේ. මගේ තර්කයේ දරුවන් සරණ නොගිහිල්ලා. පුළුවන් ද මම ඥානය නෑ දරුවන් සරණ ගිහිල්ලා මම සිල් අට සිල් අරගෙන ඉන්නේ. මුලදීම පටන් ගන්න සිල් අරගත්ත ඒ ඔක්කොම මනුෂයා කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මනුෂයා කිය ඈ ඔක්කොම ඔක්කොමලාට සිල් සමාදන් කරා. ඒවට කිසි ප්‍රශ්නයක් නෑ. යට හොඳට කාරණා තේරුම් දාලා සිල් සමාදන් වෙනවා. ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මාතෘ ප්‍රකාශ කරන සංසමයේ අනික්කත්ය කරන විදිහට වැඳිලි මගේ අතින් නොවුනට මා ගැන වර්ධලව පටහන් ගන්න එපා. මං හිතන්නේ මේ ඔක්කොටම වැඩිය වඳින්නේ. එන්න ගියා. වදින්න ඇතුළට වදින්න. සිවුර කඩානාවට කමන්නේ නැහැ. සති විනයස් කියන්නේ නේද? දැනුම අවබෝධය එනකොට ඉබේම හික්මීම එනවා. නෑ ඇත්තටම ඔය මේ පිටරට ඇවිදින හෝ පිටරට බෞද්ධ ආගම ගැන අදහස් ආශ්‍රය කරනට එන දර්ශනය තමයි අපි මේ හිතාන්නේ චිත්‍ර රූපයත් එක්ක කරන්න බෑ. නෑ අපේ මේ මීතිකල හාමුදුරන මක්සන්න. ඒ චිත්‍ර රූපය අපි ඒකට ලෑස්ති වෙන්න ඒකට හොඳ ලස්සන මේ ඉතින් මේ මේ එන්නේ කියන කමන්නේ. එහෙට යනවා කිව්වද? මේ ඒකෙදි ලියලා තියුණා මේ මම ඇහුවා මේ ඕස්ට්‍රේලියාව වලින් ඉඳලා ඇමරිකාව වලින් ඉඳලා මේ YouTube එකේ තියෙන එකක් portable sanctity කියලා talk එකක් දීලා තියෙන හොඳ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා විස්තර කරලා දෙනවා මේ බුද්ධ ආගම විශ්වගත ආගමක් වෙන්නේ ඇයි කියලා. එයා කියලා තියෙනවා මුළු ලෝකෙම තියෙන ආගම් වල කිසිම ආගමක වරින් ධාතුන් වහන්සේලා නැහැ කියලා. මොකද ධාතුන් වහන්සේලා නැහැ මෙලෝ රහත් වෙන්නේ නැහැ කවුරක්වත්. බුද්ධ ආගමේ විතරලු ධාතුන් වහන්සේලා වැඩ ඒක නිසා බුද්ධ ආගම වෙන තැනකට ගෙනියනවා කියලා කියන්නේ ධාතුන් වහන්සේ නමක් වෙන තැනකට ගෙනිච්චට පස්සේ ඒකට මිනිස්සු වඳින. නෑ දා නෑ බොස්කොල හරීම තහනම් මැනිච්ච කෙනෙක් වඳින එක. තනි ක්‍රම විරුද්ධයි. නෑ නෑ තියන්න දෙන්නේ නෑ. ඒ ඒක ඒක මේ ස්වාමීන් වහන්සේ වන්දනා කළේ. ඔයත් ධම්ම මේ නායසෝ ධම්මානන්ද. මේ ස්වාමීන් වහන්සේ ධම්මා වාස. අවසරයි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ඒක තමයි ඒක ගලේ ඉස්සලා සිල් සමාදන් වුණා කිව්වා. සිල් සමාදන් වුණා කිව්වා. නමුත් තාම බුදුන් දහම් සම්බන්ධ සාරණ නිල නැහැ. බුද්ධ ධර්මයේ නෙමෙයි කියලා කිව්වා. නෑ නෑ එයා කියන්නේ මම මේ ಜಾති කෙරුවෙන සුවට මම ස්වාමිනේස බෞද්ධෙක් නෙවෙයි මට ඒක පටලවා ගන්න එපා මට කාරණාව කියලා දෙන්න. ඒතකොට දැන් එයා දැක්කහම දැන් මේක දැන් මම දැන් අවබෝධ කරනවා වගේ දැක්කයිකොට එයා ඒක ඉදිරියට යනකොට බුද්ධචාරණ වහන්සේ කියලා තියෙන දේශනා කරලා තියෙන ධර්මය මෙයයි මේ දකින අත්දැකීමයි සමානයි කියලා සුඛී හෝතු එතකොට දැන් කියලා දැකින අත්දැකීම මේකයි දෙකම එකයි කියලා තේරෙනවා. ඔව් මොකද්ද කියන්නේ කියේ ඉතින්? එතකොට ඒක ඒ අත්දැකීම දකින්න නිසා නම් එතකොට ඒ අත්දැකීම අත්දැකීම බුදුජානක මහත්මයේ ඒ ධර්මයේ ධර්ම දේශනා කරන තියෙන ධර්මය සමානයි කියලා තේරුණාම එයාගේ හිතේ පැහැදිලිමක් ඇති වෙනවනේ ධර්මය ගැන. ඉතින් ධර්මය දැනගැනීම මෙන්න බුදුජානක මහත්මයේ දැක්ක වෙනවා එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔය ඒක නිසා ඇත්තටම කියනවා නම් ඒ තිසරණ සරණ යාම කියන එක තනිකර දෘෂ්ටියට සම්බන්ධ කාරණාවක්. ඒ දෘෂ්ටි ඕන වෙලාවක ඕන පැත්තකට හැරෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා අර විද්‍යාඥයෙක් වශයෙන් මේකට ඇවිල්ලා කටයුතු කරනකොට එයා කියන්නේ මේ පිරිස කරන මේ චාරිත්‍ර වාරිත්‍රවලට මම හැඩ ගැහිලා නැහැ. ඒක පටලවා ගන්න එපා. ස්වාමීන් වහන්සේ මගේ කාරණාවට විතරක් කතා කරන්න කියලා. මම ඉතාමත්ම සතුටු වුණා. ඒ කිසිම දෙයක් මට පැටලෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේ මිනිස්යාගෙන් ඒ හරියටම මේ ධර්මෙමයි සිද්ධ වෙන්නේ කියලා මම මගේ මුත් සහතිකුණාට පස්සේ ඒ මනසට ඇත්තම පුදුම සතුටක් ඇති වෙන්න පටන් අරගත්තා මම මේ මේකට බහැලා ක්‍රමවේදය ගැන හිතරක් හේලා කිසිම විදියකට මේ අත්දැකීම් පටලවාගෙන නැහැ මේ අස්පනා අපිට පේන බව දේ බව මිහ දන්නවා මිනිහ දන්නවා මේකට කිට්ටියම වචන කතා කරලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා. ඉතියා දැන් මේ පිරිසත් එක්ක ගත කරනකොට මේ මනුස්සයා බුදුහාමුදුරුවන්ගේ වැඩිම වැඩ ගන්න කෙනෙක්. එනිසා වැඩියෙන්ම යාට බුද්ධජානනාංශය කෙරෙහි මූලධර්ම පිළිබඳ විශ්වාසිකුත් තර්ක ඥානෙමුත් අත්දැකීම සම්බන්ධ වෙනකොට ඒ මනුස්සයාගේ ඇතුලේ මේ අපේ වචන කියන බොක්කෙම බුද්ධ학ම. එච්චරයි. තේරුම් ගන්න තියෙනවා අනිත්‍ය කියන්නේ. වෙනස් වෙනවා. නෑ ඒගොල්ලෝ ඇත්තටම පිළිගත්තේ නැති එක අපි මේ මොකද්ද தත්වයකට යාන් තත් කරන් පත් කරන නේද? ඒකට අශීරුවටපත් වෙනයි මිනිස්සු. මිනිස්සු ඇතුලේ පීම පුදුමාකාර සද්ධාහක් මේකේ තියෙනවා. එයා බුද්ධහම කිව්වත් එකයි නැතත් එකයි මේ පාරේ ගමන් කරනවා නම්. ඒ යනවනම් ඒ මනස යන්නේ අපිටත් වැඩිය අත්දැකීමෙන්නේ. ඒක ඩිරෙක්ට් ටච් එකනේ. ඒ මනස දවසක එයි. අපිට කිව්වොත් එහෙම වෙයි යුතුයි බුද්ධඝම වෙන්නම් මේ මේ මේක අත්දකින්නම් කලින් තිසරණ සරණ ගිහිලා තියෙන්න ඕන කියන එක එහෙම තත්ත්වයක් නෑ දැන් ආලෝකයක් අම්බිමාර එහෙම මා තිරුවන් සරණ ගිහිල්ලා එතෙන්ද ගියා නෙවෙයිනේ අර කියන ධර්මය හරියට අල්ලා ගැනීම තුලින් බුදුන් පසු බුදුන් සරණ ඊගෙන් පස්සේනේ මේගොල්ලොත් ඉතින් අර මමත්යෙන් කතා කරාට ඒක මමත්වෙකුත් නෙවෙයි මම නම් දැක්කේ නිර්හංකාරකමක් පටලවා ගන්න එපා ස්වාමීන් වහන්සේ කෙනෙක් විතරයි යා කල්ලාතුව කියලායි වැඩේ කරාට කිසියම් මමත්වයක් මනුස්සයෙකුට තිබුණේ නැහැ. වන්දිට බැරිකමක් නෙවෙයි කියන්නේ මගේ චාරිත්‍රය මෙහෙමයි. මම කෝ ඒක මට කිසි බාධාවක් නැහැ කියලා. ඊට පස්සේ පුදුමාකාර ඒ අර මම ඔබ තමයි ලෝකෙින් ලොකෝ ලොකෝ බුද්ධාංකාරය කිව්වට පස්සේ මනුස්සයා බුදුම මේ ලෙන්ගතුකමක් ඇති වෙන්න පටන් අරගත්තා. ඒ නිසා මේ වයිදී මේ මම කියන්න ගියේ මේ බුද්ධ ධර්ම සාරබහුම විශ්වගත ආගමක් වෙලා තියෙන බුදුරජාණන්සේ මෙන්න මේ தত্ত্ব කලින් ආරෝපණය කරපු නැති නිසා. කිසිම தত্ত্বයක් ආරෝපණය කරන්නේ නැහැ මේ සත්‍යයක් තියෙන්නේ. ඒ සත්‍ය පිළිගත්තොත් උඹ සත්‍ය පිළිගත්ත කෙනෙක් බාටපත් වෙනවා බුද්ධ ධර්ම පිළිගත්ත නැගිනකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ portable sanctity කියන එකට යාපේල තුන ධාතුන් වහන්සේලා තියෙන මේක විතරයි. ඒ වගේම බුදුජාන් වහන්සේ ඇති කරපු ශිෂ්‍ය પરම්පරාව රහත් වීමෙන්ම නැත්නම් මාර්ගඵල ලැබීමෙන්ම පන්නරේ ලැබනවා කියන ආගමක් තියෙන බුද්ධ ධර්ම විතරයි. අනිත් බුදු යේසුස් වහන්සේගේ අපෝස්තලසන් හිටි කෙනෙක් අවබෝධ කරපුවායි නෙවෙයි. ඒ වගේම උන්වහන්සේ ගහක් යට අවබෝධ කරුවයි කියලා ඒ බෝපැලේ ගිය තැනක tempat කර තැනක බුද්ධ ආගම තියෙනවා කියලා සංඥාවක් තියෙනවා. ඒ නිසා අද ලෝකයේ අර මේ මේ කොහෙලා බලනකොට ඒ ලකුණු පැතිරලා තිබිලා තියෙන අපි හිතනට විශාල ශේත්‍රයක. ඒකෙන් පේන්න තියෙනවා කිසිම දේශගුණ තත්වයකට හෝ කාලගුණ තත්වයකට සීමා වෙලා නැහැ. ඒකට හේතුව මොකද? අරාබි ආගම, මුස්ලිම් ආගම තියෙන්නේ කාන්තාරයට පමණයි. යුදෙව් ආගම තියෙන්නේ මුස්ලිම් එක කතෝලික යුදෙව්වන්ට පමණයි. බුදුරජාණන්සේ එහෙම කිව්වේ නැහැ. මේක විතරම යාගමක් තියෙන විශ්වකුලා පැතිරෙන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයෙකුට බෑ කිසි කෙනෙකුට මූලධර්ම ගන්නට යන්න. ඉගන්නපු ගමන් අනිත් ඕන කෙනෙකුට මූලධර්ම ගන්න. මොකද ඒකට තියෙනවා රකින්න දෙයක්. අපිට තියෙන්නේ සම්පූර්ණ මේක මානව ධර්මයක්. විශේෂයෙන්ම ওই සතිය පිළිබඳව කතා කරනකොට ඒ සතිය බුද්ධ ධර්මයේද කියලා අහුවට පස්සේ අපි පිටිකර ගිහිල්ලා හිර වෙන්නේ. ඕනකොට සතිමත් වෙන්න පුළුවන් නම් මං කියුවා ඔය ධම්ම නිසන්ති හාමුදුරුවෝ ගෙනලා තිබුණා පහුගිය 1807 වර්ෂයේ 1907 වර්ෂයේ ලෝකේ පහළට ශ්‍රේෂ්ඨම සිය දෙනා තොරතුරු අනුව එකතු කරපු චරිත. ඉතින් බලනකොට පේනවා මේ හැම කෙනෙක් ළඟම යම් ප්‍රමාණයක මේ සතිය හා සමාන ධර්මයක් තිබිලා තියෙනවා අනුන් තෝරන්න බේරන්නේ නැති. ඒකෙන් තමයි වීරත්වයකට ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ විපස්සනාටම හැරෙන්නේ නැහැ. නමුත් ඒ වීරත්වයකට යන්න පවා මේ ಗುಣ වර්ගයක් අවශ්‍ය කරන තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ වීරත්වයෙන් ධීරත්වයටපත් කරන්න නිවනට යොමු කරන්න හදලා තියෙනවා. ඒ නිසා මේ මූලික සුදුසුකම් ටිකේදී මෙන්න මේක තියනාට විතරයි මේක කරන්න පුළුවන් කියලා නීති දාන්න ගියොත් ඕනේ ආගමකට පුළුවන් කියන මං කියන බුද්ධ ආගම් කාර්යයට ඒක කරන්න බෑ. බුද්ධ ආගම් කාර්යයට කවදාකවත් මූලධර්මවාදියෙක් වෙන්න බෑ. බුදුරජාණන්සේ විතරමයි ඒකට කිසි කෙනෙකුට ඉඩක් තියලා නැහැ. කිසි කෙනෙකුට අධිකාරී ශක්තියක් තියලා නැහැ. බුදුරජාණන්සේ තිබෙත් නැහැ. නිසා මේක විවෘත වෙච්ච තරමට විවෘත වෙච්ච තරමට අරින්න නමුත් මම කියන මේ මේ බැංකුව කියන හදන කතාවට සාකි වෙන කතාවක් මම නම් කිව්වට තරහ වෙන්න එපා. ඒ කියන්නේ මට එහෙම කෝණකමක් නැහැ. ඔය ගෝයන්ක සිස්ටම් එක පොතක් අච්චු ගහලා තියෙනවා මේ බුද්ධිසම් for බුද්ධ මේ මොකද්ද සිංහලටත් දාලා තිනවා මේ සාර්ථක ජීවිතයේ බුද්ධ ආගමද මොකද්ද කියලා. මොකද්ද මේ පොතේ නම මේ ගෝයන්කගේ ප්‍රසිද්ධම පොත. හොඳින් ජීවත් වීමට බුද්ධ ආගම කියලා. විපස්සනාව කියලා. ඒකට බික්කු බෝධිසඳාන් ගන්න විපස්සනා උගන්වන්නේ ජීවත් වෙන්න නෙවෙයි. හොඳින් ජීවත් වීමට බුද්ධ ආගම ඒක වැරදි. හොඳින් ජීවත් වීම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න විපස්සනා කියන එක බෑ. මට මතක නැහැ පොතේ නම මතක නැහැ. හරියට විවේචනය කරලා තිබුණා මේක මේ බුද්ධ ආගම කියන එක දිට්ඨිංච අනුපගම්ම සීලවා දෙක නැතුව බුද්ධ ආගමේ විපස්සනාට යන්න බෑ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එක මූලික தත්ත්වයක්. ඒ දෙක ගියාට පස්සේ මේ කාම සැපේ හෝ මෙව්ව වර්ධනය කරන එක බුදුරජාණන් කිව්වේ සුසාන වර්ධනයක් කියලා. එනිසා මේක පැටලව ගන්න එපයි කියලා පැහැදිලි විචනයක් කෙරුවා. මම නැවතත් කියනවා මේ මහචී මේ විපස්සනා බා මේ ගෝයන්කා කරන කට්ටිය මෙතන ඉන්නවා හිතනක් කරගන්න එපා මම මේක ක්‍රමයකට ගහන්න හදනවා කියලා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නමුත් මන් දන්නේ එක තමයි මේ දෘෂ්ටිය කියන එක ඕන වෙලාවක හොඳ පැත්තට යන්න පුළුවන්. දැන් සම්තතියමතිවරයට ගියේ කියලා නෙමෙයිනේ. අඟුලිමාලට ගියේ කියලා නෙවෙයිනේ ඕනෙලා කියන්න බුලා. ඒක බුදුරජාණන් වහන්සේ විතරයි තියෙන මේ මිනිස්සයා හැරෙන සුළුයි. කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණ චිත්තං උදග්ගචිත්තං කියලා. ඒ හිත කලල් වෙලා තියෙනවාද කියලා උන්වහන්සේට තේරෙනවා. ඊට පස්සේ තෙන් දැනේ ගන්නවා. අපි ඒක දන්නේ නැතුව මුළු වෙච්ච හිතයි නැති හිතයි දෙකම යන එකම මූල ධර්මයේ යොදවන්න බෑ. නිසා හොඳම වැඩේ තමයි සරුවචනාංශික තිබුණේ පළල් ගතිය තියාගෙන යන්න පුළුවන් නම් නරක වැඩ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධ ධර්ම වැරදි ලේබල් එකක් යටතේ විකිනෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතන්නේ ඒක අපේ නිවනට හෝ බාධා වෙයි කියලා. අවසරයි තමයි නේද? අන්‍යාගමිකයෙකුට වුණා. අපි දන්නේ නැහැ මේ මොනසේ ගියාත්ම බුද්ධ ආගමකාරීතු කියලා. ඔය තිසරණ සරණ නොකිය ස්වභාවිකව යාට මේ ලෝක ධර්මතාවයේ ශරීර කායानुපස්සනාව චිත්තානුපස්සනාව වැඩ කරන්න පුළුවන්. නමුත් ඒ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේකට කවුද මට මේ ඉදිරි ගමනට යන්න ඕනේ කියලා හොයනවා. එතකොට ළඟින්ම ගිය කෙනා බුදුරජාණන් වහන්සේ නම් ඒ ඉතින් වහන්සේ හම්බුනා සමායට ඔන්න ඔතනදී ඕක වෙන්නේ. නමුත් ඒ නිසා ආර්යමාරී මේ ලෝකේ තියෙන මූලික ධර්මතාවල් ඒක ඒකදී හුඟාක්ම දැනට ලංකාවේ තියෙන දේශපාලනකමේ බැලුවොත් අපිට මම නැවතත් කියනවා ආගමට විදානේ මුස්ලිම් අය පිළිබඳව කතා කරනකොට ඒ මිනිස්සුන්ට කියලාම තියෙන්නේ මේන් පිටත යන්න එපා. ගියොත් එimhe මේ දේව විරෝධී කියලා. ඉතින් මේ මිනිස්සෙන් අපි කෙනෙක් ළඟට එනකොට අපිත් ගැහුවොත් මම හිතන්නේ ඒක අමානුෂිකයි කියලා. මේ මිනිස්සු ඉන්නේ ඊට වැඩි ලොකු කැපකිරීමක් කරන අපිට කියන්නේ නෑ ඕකේ ප්‍රශ්නයක් නෑ. ඔය මේ ටික කරලා බලන්න. ඒ ටික කරලා බලනකොට කැමති නම් ඔයාට හිතින් හෝ ප්‍රසිද්ධිය බුද්ධ ධම්ම සංඝ සරණ යන්න පුළුවන්. දෘෂ්ටි වෙනස් කරනවා ඒක නෙවෙයි. මේක අතගාලා බලන්න පුළුවන් අපි සාන්තුෂ්ටික ක්‍රමය. ඕපනයික හරිය. අතගාලා බලන්න පුළුවන් කියලා කිව්වොත් මම හිතනවා ඒකෙන් අපිට පුළුවන් වෙයි කියලා මේ මිනිස්සේ අප කෙරේ මූලධර්මවාදීව බැලුවට අපිට මේක සාධාරණව ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියන ගතිය. ඒක තියෙන එකම ආගම නැත්නම් විශ්වගත වෙන්න පුළුවන් එකම ආගම ඕනම කෙනෙක් සිපවැළඳ ගන්න පුළුවන් එකම ආගම බුද්ධ ධර්මයි කියන්නේ. අනිත්‍ය වෛදී අනිවාර්යයෙන්ම මේ වැටකටළු දෙකක් දෙවටක් දාලා තිනවා. ඉන් එච්ච බලන්නත් තහනම්. අපිට එහෙම මේ දාගත්තොත් අපි කොටු වෙනවා. ආ හම්බෙන්න මේ මුස්ලිම් කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් පස්සේ මේ කතා කරලා යනකොට බුදුසරණයි කිව්වා. මම නෝ බුදුසරණයි කියලා පස්සේ ගිහලා කෝල් එක දුන්න පස්සේ මම කිව්වා මේ සමාවෙන් මේ ප්‍රශ්න අහනකොට මම මම දැන් විදිහට පුතුමා මුස්ලිම් වත්තිකේ මේ එහෙම මට යන බුදුසරණ කෝලට ගොඩාක් ආසයි තුන මට මේක එක්ස්ප්ලেইন කරන්න කිව්වා. කොහේ හිට උදේට මට අපොයින්ට්මන්ට් එකක් දෙන්න පුළුවන්. මම හොඳ එහෙම හිට උදේට එන්න. උදාවත් එක්කන්න. ඒ පුතා වයස වලට මේ මහ තෝරන්න ගත්ත දවසේ ඉඳලම බුදුසාතු බුදුසාතු බුදුසාතු කියන්නේ අර මේ කුරාන් එක වදින තැන වදින. ඊපස්සේ කිව්වා ඒකෙන් තමයි කො වෙනස් වුනේ. මේ දරුවා මේ එයාට තේරුණා කිව්වා මේ ඔහුගේ ආත්මෙ බුදු මේ බෞද්ධ දරුවෙක් කියලා. මුළු පවුලම මුස්ලිම් ආගමේ නමුත් කරන්නේ ඔක්කොම බුද්ධ ආගමේ කටයුතු. බුදු සරණයි කියලා තමයි ඔක්කොම එකිනෙකාට කියන්නේ. මේ ළඟදී තිබිලා තියෙනවා ඒක මම දැන් ගොතප එකක්ද නැද්ද ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා ලෝකයේ තියෙන විවිධ ආගම් නිකායවල ආගම් ಜಾති 361ක් එකතු වෙලා ලෝක පාර්ලිමේන්තුවක් තියලා මේ වැඩියෙන්ම මානවයාට හිතවාදී කෝකද කියනකොට ඔක්කොමලා ඒකත් ඡන්දෙන් බුද්ධ ආගම කියලා යෝජනා කරලා තියෙන මුස්ලිම් මිනිස්සු. ඉස්තර කරලා තියෙන ජූ කෙනෙක් එයා කියන මම තාමත් මුස්ලිම් ආගමේ ඒකට මේ ආගමේ කවදාකවත් සතුන් මරන්න කියන්නේ නැහැ. ජූ කෙනෙක් කතා කරලා කියලා තියෙනවා මේකේ ෆන්ඩමෙන්ටලිසම් නෑනේ. අපි මම තාම බුද් මම මේ බුද්ධ ධර්ම දන්නේ සමන් හොඳ ජූ කෙනෙක් වෙලා ඉන්නවාද. හැබැයි මම තමයි යෝජනා ඉස්තර කරුවේ මම බුද්ධ ධර්මයට මම ඒක නිසා බුද්ධ ධර්මකාරයෙක් කිව්වොත් උඹ ජූ කෙනෙක් ඔබට මේකට එන්න බෑ කියලා මං කියන ඒක අසාධාරණයි කියලා. මොකද මේ මිනිසුන්ගේ තියෙන හරි මේකට සාදර ගතියක්. එහෙම නැත්නම් බුද්ධ ධර්ම කියලා තියෙන ප්‍රසාද ගන්න මොකද ඒගොල්ලෝ රාමෝ කඩන්නේ එන්න බෑ. අපිට රාමෝ කඩන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපිට කියලා නෑ රාමෝ කරන්නේ. ඒ නිසා අපි කරන්න තියෙන්නේ මේක මේ පාරක් අයින් හදපු ලිඳක් වගේ ඕන කෙනෙක් ඇවිල්ලා වතුර බිල ඵලයල්ලා වංශයක් කුලයක් ભેදයක් මොනවාක්වත් නැතුව තියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකම ඒ අපේ මේ විවෘතකමම විමුක්තියේ ලක්ෂණයක් අපි ලබන නිවනේ ලක්ෂණයක් නෑ මේ මේක දඹුල් එකේ දාලා තිබුණේ දෙකේ දෙකේ මේ දැලක් ගහලා තියෙන බාල්දිය උඩින් අත දාලා වතුර බොනවා ඒක ලියවලා කඹේ බාල්දිය ගැට ගහලා තියෙනවා. ලිදෙන් වතුර යන බොණ්ඩ විතරයි ලිදෙන් වාක් කරලා ගන්න පුළුවන් බාල්දිය කටට අත දාන්න බැරි වෙන්න අදලා තියෙනවා වතුර බීල ඵලයල්ලා. ඉච්චරයි අපිට ඒ ක්‍රම හොයනවා මිසක්ක මේකෙදි මම මං නම් මන්දනේ මට මම ඒ මං හිතපු ඒ කාලේ ඉඳලා මම මෙතෙන්ට එනකොට මට කල්යාණ මිත්‍ර උදව් කරපු හැටියට බලනකොට මගේ දුස්සීලකම හෝ මගේ හිතුවක් හරගතිය හෝ නොමනාගතිය වලට සැලකුවා නම් මම ආද හිරගෙදර ඒක මම 100ට 200ක් දන්නවා. ඒ කිසිම කෙනෙක් කිසිම දවසක ඔබ මෙහෙම කඩප්පුලි වැඩ කරලා තියෙනවා. ඔබ මේ ඒ මොනක්ක කිව්වේ නැහැ. ඔබ විතරයි තරුණියෙකුට අපිත් අතර භාවනා පද්ධතියට එන්නේ. එච්චරමයි කිව්වේ. ඒක මට හරි ලොකු සාන්තියක් වුණා. කවදාකවත් මම සුදු ඇඳගෙන වරෙන් මොනක්ක කිව්වේ. ඒ නිසා මට හිතෙනවා මමත් හරියට කියනවනම් වෙන ආගමක ආවා වගේ මට ඒ නිසා කවුරු හරි මේ පැත්තට නැමියාව කියන මම මේ ආගම් පතුරවන්න කැමති මම දඟලන කතාවක් නෙවෙයි මට තේරෙන්න පටන් ගන්න මේ මනසගේ අපිට තියෙන සමානාත්ම තත්ති බලන මිසක විෂම ගති බලන්නේවා. ඒක අපිට අයිති වැඩන්නේ. එයා විෂම ගති බලපොද අපිට කරන්න තියෙන්නේ කොනකින් හරි කමන්නේ. අපිට සම්බන්ධ වෙනවනම් ඒ කොනෙන් පුළුවන් මෛත්‍රී ප්‍රදේශය දෙනවා. විපස්සනා දුන්නාට පස්සේ පුදුම පැතිරිල්ලක් පැතිරෙනවා. ඒක හොඳටම තේරෙන්නේ මේ ජාත්‍යන්තර බුද්ධ학ම දිහා බලපු දවසට. මේ වගේ මේ වගේ අපි එක දණකින් ලබනකොට අපිට වෙන්නේ අර සිංහල බුද්ධ학ම ඒ මොකද්ද ඒ සංස්කෘතිය. ඒකත් රැකෙන්න ඕනේ. නමුත් ඒකට බාධා වෙන්නේ මේ ළඟදී ඔය පහුගිය දවස්වල තිබුණ කලබලවලදී එක්කෙනෙක් කිව්වේ බුද්ධ ආගම පැතිරෙන්නේ විවෘත සමාජවල. විවෘත සමාජයේ තිබුත් බුද්ධ ආගම විතරයි පැතිරෙන්නේ. අනිත් ආගම් පැතිරෙන්නේ ඒ ඒ தත් අවශ්‍යයි. මේ මොකක්වත් නෑ ඕන කෙනෙකුට ඕන දැනෙන එක. විවෘත ආර්ථික වේගය දුන්නොත් වැඩිම පැතිරෙන්නේ බුද්ධ ආගම. මොකද ඒකට වැට කඩළු සීමාවල් මොනවත් නැහැ. ඒකෙන් කියන්නේ මේක සීමාව චාරයක් නැති එකක් කියන එක නෙවෙයි. සාර බහුමයි. ඕන තැනක හැදෙන්න පුළුවන් මේක. පොඩ්ඩක් පැහැදිලි කරලා අපි දැන් කනකොට හරි මොනවාරි මොනකොට මෙනෙහි කරන්න ඕනද නැත්නම් සතියෙන් විතරක් ඔව් මෙනෙහි කිරීම කියලා කියන්නේ සතිය වැඩි වීම සඳහා උපකරණයක්. ඒක ටූල් එකක් විතරයි. ඉතින් මේ මෙනෙහි කිරීමකින් තොරව සතිය පිහිටනවා නම් ඕනේ නැහැ කියයි. නමුත් කෑම කන වෙලාවේදී හැඟුම් උදාහරණ ගතිය වැඩි නිසා කෑම වේලෙදී කෑම මේසෙදී අපි මේ කතා කරන වැඩි වැඩ වැඩි නිසා සරුවචනංශය සඳහන් කරලා තියෙනවා ඒ වගේ වෙලාවල් වලට මෙනෙහි කිරීම වගේ දෙයකින් මනස කීකරු කරගෙන ඒක තැනට යොමු කරගන්න ලේසි නිසා මෙනෙහි කිරීම අත්ලක් වෙයි. අත් උදව්වක් වෙයි කියලා. මෙනෙහි කිරීම කියන්නේ සතිය නෙවෙයි. සතියට අවශ්‍ය උපකරණයක් විතරයි මෙනෙහි කිරීම. ඒක නෙවෙයි මෙනෙහි කිරීම කරන වෙලාවේදී අපි කරන්නේ දකින්නකොට දකින්න බව මෙනෙහි කරනවා ආසාවක් ඇති වෙනවා ඒක මෙනෙහි කරනවා කටට ලං කරන හැටි මෙනෙහි කරනවා රස දැනෙනවා මෙනෙහි කරනවා මිසක අරව ඔක්කොම මේකෙදි මෙනෙහි කිරීම කියන එක ලේසියෙන් කියලා දෙන්න බුණා තමයි චේතනාපූර්වක කරන ටික විතරයි මෙනෙහි කරන්නේ. සිද්ධ වෙන දේවල් මෙනෙහි කරන්න බෑ. කරන දේවල් අසංස්කාරිකව වෙන දේවල් නෙවෙයි සංස්කාරිකව කරන දේවල් මෙනේ කරගෙන කරන යනකොට මම මේ මේ කැමේසේ ළඟට ගිහිල්ලා කැම කාලා එනකන් කොයි කොයි අතු දිගේ පනිනවද මගේ රිලව පිස්සු රිලෙවෙක් අතෙන් අතර පනින වගේ පැනපු අතු වල සායම් ගෑවෙන්න වගේ හදන එකයි අපි කරන්නේ ඒකට අපි දන්නවා රිලව ගිය පාර මෙහෙමයි කියලා හැබැයි තාමත් අපිට රිලව යන පාර පිළිබඳ පාලනයක් නැහැ හැබැයි මෙනෙහි කරපේක නිසා පැනපු අතු වල සායම් ගෑවිලා තියෙනවා වගේ දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා දැන් අපි නමුත් වෙන් කරගත්ත කාලය අනුව බලනකොට නම් මම හිතන්නේ අපි මේ ඉක්මවලා තියෙනවා තුනයි තුන පහුවෙලා.